අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 114 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාවට වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ආර්දනා කරමු කවුද කියවන්නේ ප්‍රශ්න. හරි එහෙනම් අපි ඊෂා මොන මහත්වයට ආර්දනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න විදියට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය සාමීන් වහන්ස. මාද උදෑසන ඉහළ සක්මන් මළුවේ සක්මන් භාවනාවේ නිරත වූ යෙමි. මුලින්ම වම දකුණ වශයෙන් කිහිපවරක් මෙනෙහි කරමින් සක්මන් කෙලෙමි. ඉන්පසුව ඔසවනවා ගෙනියනවා තබනවා වශයෙන් මෙනෙහි කෙලෙමි. වැඩි වාරයක් එසේ මෙනෙහි කිරීමට අවශ්‍ය නොවිනි. මා ස්වභාවිකවම ගමන් කරන සයක් දැනේ. අපහසුයක් නොදැනේ. සිත පිට ගිය වාර ඊටමත් අඩුයි. මගේ පාද දෙකේ පතුල් විලුඹ වැලි මත ගැටේ. මා දැන් ගමන් කරමි. මෙසේ බොහෝ වේලාවක් සක්මන් කළෙමි. එසේ සක්මන් කරන අතරතුර දකුණු පාදයේ පතුලට ඉහළින් කොටස තදවනසයක් දැනිනි. ඉන්පසු මගේ පියවරද වෙනස් වුනි. දෙවතාවක්ම එය සිදුවිය. මා ඒ දෙසද අවධානය යොමු කළෙමි. මගේ පාදය පැටළුණු බවක්ද දුටුවෙමි. නැවතත් මා සුපුරුදු පියවරීම සක්මන් කරමි. මාගේ පතුල් දෙක ස්වභාවිකවම ඉදිරියට යදී යනසයක් දැනිනි. මා ඉන්පසුව එහිම පර්යංක භාවනාවට හිඳගතිමි. මුලින්ම හිඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කෙලෙමි. ඉන්පසු ආනාපානය මෙනෙහි කෙලෙමි. ඊටමත් කෙටිව ආශ්වාසය හා ප්‍රශ්වාසය දකුණු නාසිකාග්‍රය තුලින් දැනුනි. ආශ්වාසයේ සිසිලසක්ද ප්‍රශ්වාසයේ උණුසුමක්ද දැනිනි. තව තවත් බලා සිටිද්දී එය ඊතා සියුම් වන්නට විය. මට අපහසුාවක් දැනුනේද නැත. මේ මාගේ අද අද දින භාවනා අත්දැකීමයි. ඔබ වහන්සේට ගෙන් ඉදිරි උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ආ මේකට සක්මන් භාවනාදී උත්සාහ කළ තිබුණා දෙසරයක් පියවර වෙනස් වෙනවායි කියලා වාක්‍යයක් තියලා මම හිතන්නේ ඒකේ තියෙනවා මොකද්ද ගැප් වෙච්ච අර්ථයක් ඒ නිසා කැමතිද දන්නේ මේ ප්‍රශ්න ලියපෙකන මොකක්ද එකකින් අදහස් කරන්න කියන්නේ සක්මන් කරනකොට දෙසරයක් පියවර වෙනස් වුණයි කියලා එක වාක්‍යයක් අතුලත් වෙලා තියෙනවා පොඩ්ඩක් සම්හන්සේ මේ මම පාසක් මම භාවනා කරගෙන යද්දී දිගටම සක්මනේ සුපුරු ස්වභාවිකව ගමන් කරන බවක් මට දැනුණා. එහෙම දිගින් දිගට යද්දී මගේ විලුඹට උඩින් කොටසේ දකුණු පාදයේ තද වුණා. ඊට පස්සේ මම වැටෙන්නත් වගේ ගියා. දෙසරයක්ම ඒ විදියටම සිද්ධ වුණා. ඊට පස්සේ මම ඒ දිහාම අවධානය යොමු කරද්දී නැවතත් එහෙම උනේ නැහැ. ඊට පස්සේ නැවතත් මම සුපුරුදු පියවරේම සක්මනේ දිගට ගියා. එතකොට ඒ දෙකම සිදුනේ එකම පාදේ. ඔව් ස්වාමීන් වහන්සේ. දකුණු පාදේ වань. එතකොට මේ සක්මන් කරන යනකොට මේ වගේ විකෘතියක්, මේ වගේ විලෝපනයක්, මේ වගේ අමතර දෙයක් පැමිණිච්ච වෙලාවේ තමන්ගේ සතිය වැඩි උණයි කියලාද හිතෙන්නේ අඩු උණයි කියලාද? වැඩි උණා කියලා හිතෙන සංඥා. හරි, අන්තං ඒකවත් ඇති. එතකොට ඒ වගේ විලෝපන වැඩි වෙන එකද හොඳ අඩු වෙන එකද? වැඩි වෙන එක හොඳයි කියලා හිතනවා. ඒක නිසා ඒක ගැන තමයි සම්පූර්ණ වார்த்தාව දෙන්න ඕනේ. මේකට තමයි අනිත්‍ය කියලා කියන්නේ. තියෙන දේ වෙනස් වෙනවා. අපි ඒක ප්‍රශ්නයක් කරන කෑ ගහන්න පටන් ගත්තොත් කවදාකවත් අපිට අනිත්‍ය තේරෙන්නේ නැහැ. මේ ඔච්චර වහනා කරලා දැනුයි දන්නේ. ඒ නිසා ඒ වගේ මොන විලෝපනයක් ආවත් සද්දයක් ආවත් වේදනාවක් ආවත් හිතවිල්ලක් ආවත් ඒකට හොඳට බලන්න වෙන්නේ සතිය වැඩි වෙන එක. ඉතින් එහෙමනම් එන ඕන දෙයකට යන්න ආරින්. ඒකට සාමාන්‍ය විදිය කියලා කියන්නේ විකෘතියක් විකෘතිය කියන්නේ ප්‍රകൃතියක්. විලෝපනයක් විකෘතියක් අස්වාභාවිකයක් ආන මෙන්න අනිත්‍යතාවය පෙන්වන්නට ලැජ්ජ. ඕකට ඊසాత බඳගෙන අඬන්න පටන් ගත්තොත් සෙත් කවි කියන්න පටන් ගත්තොත් අනේ ස්වාමීන් වහන්සේ මට මේක බේරලා දෙන්න කියලා කතාවත් අනිත්‍ය තේරෙන්නේ නැහැ. ඒස අනිත්‍ය තේරෙන්නේ අකරදැබ්බකින් කියලා මතක තියාගන්න. මේ අකරදැබ්බදී විතරයි සතිය පිහිටන්නේ. නැත්නම් උපරිම සතිය එන්නේ පූර්ණ සතිත්වයේ එන්නේ අකරදැබ්බේදී. ඒ නිසා අපි කරතැබ්බේ පෙන්නනවා. හොඳ තැන පෙන්නනවා සාමාන්‍ය දේ කරලා වෙන ඕනේ අකරතැබ්බයක් වෙන්න අර බලනවා. ඒ අකරතැබ්බේදී ඇත්තටම සතිය වැඩි වෙනවද කියලා ඒ කට උත්තරෙම වැඩි වෙනවා කියලා කියපු නිසා මම සතුටු වෙනවා. ඊට පස්සේ බලන්න මේක තමයි පෙන්වන්න හදන්නේ බුදුහාමුදුරුවෝ. අපි හිතන ස්වභාවේ අපි හිතන සාමාන්‍ය දේ වෙන්නේ නැහැ. වෙනවයි කියලා පේනවනම් මැට්ටා. ඒ කියන්නේ නිත්‍ය සංඥාවෙන් බලන්න. මේ වෙලාවට තමයි කලබල වෙලා උකුරු උකුල තද වෙනවා කකුල ක්‍රියාත්මක වෙන්නේ කකුල් දෙකට ගැටෙනවා මේව වෙනකොට තමයි ඔන්න අනිත්‍යතාවය උලූසන වෙන්නේ. එතකොට අපි කලබල වෙනවා නම් පශ්චාත්තාප වෙනවා නම් මේ වැටෙන සත්‍යයටනේ මේ අනදර කරන්නේ. සත්‍ය නම් අපි අපේක්ෂා කරන්නේ ඕන දෙයක් වෙන්න ආරින්. ඒක ඒක වාර්තා කරන්න ඕනේ. අනිත් දේවටත් වැඩිය බොහොම උද්‍යෝගිමත් උනන්දුව කියන්න ඕනේ. මම බලහන යනකොට තමයි දන්නේ මේ කකුල් වල මෙහෙම වැඩ වගයක් යනවා කියලා. ඉතින් ඒ නිසා අපි සත්‍යයට විතර බය නැහැ මොකේටවත්. සත්‍ය යම් වෙලාවක අපිට ඉදිරියට ආපු ගමන් අපි ඒක විලෝපනයක් කියලා, වැරද්දක් කියලා, අකරතැබ්බයක් කියලා අනතුරක් කියලා ඉතින් දඟලනවා. ඒ කියන්නේ එතකොට අපිට අර ඇති දේ ඇති හැටියෙන් වටහා ගන්න බෑ හිත තියෙන ඇවිස්සලා. කවදා හෝ ලෑස්තිලා ගියොත් භාවනා කරනකොට එතින විකෘති හරහා තමයි අපි අනිත්‍ය තේරුම් ගන්නෙ. විකෘති එනකොට කලබල වෙන්න එපා. තීන සත්‍ය හොඳට තහවුරු කරගන්න. සීල කැඩෙලා නැති බව හොඳට තේරුම් ගන්න. සද්ධාව කැඩෙලා නැති බව තේරුම් ගත්තොත් සද්ධා සීල සති තුන තියෙද්දී එන කරදර වාසනාව. ඒ නිසා මුළු වාක්‍යයේම මුළු සටහනෙම මේ පියවර දෙසරයක් විකෘත වුණා වෙනස් වුණා කියන එකේ තමයි වාර්තාවේ හරේ තියෙන්නේ. ඒක හැබැයි වැරදිලා ලියවිච්ච වාක්‍යයක් වාර්තාවේ. වචේ වාක්‍ය රචනය නෑ ගලණය තුල නෑ ඒක. ඒ ගැළබිලා තමයි එහෙම මේ පය හැප්පුණා වගේ තමයි සත්‍ය මතුවේ. ඒක ඉස්මතු කරගන්න ඕනේ. ඉතින් එක්කෙනෙකුට මෙහෙම කියලා දෙනකොට ඉතින් අනික් කටිනුනත් ඒක පාඩමක් වෙනවා. එහෙම නැත්නම් අපි මෙතෙක්කල් භාවනා කැඩුනායි කියලා චෝදනා කරපු හැම වෙලාවකම භාවනා හැදිලා තියෙන්නේ. භාවනා හරියම ස්වභාවිකයි කියලා කියවනම් මැට්ටා. ගොඩ ගන්න බෑයි. ඒ කියන්නේ අම්මු නිත්‍ය සංඥාවේ ඉන්නේ සක්මන මෙහෙම වෙන්න ඕන කියලා හිතාගෙන ඒක කරනවා. ඒක ඉන්නා තාකල් සක්මන් භාවනාවක් වෙන්නේ නැහැ. පටලවනවා කියලාද හිතෙන්නේ තේරෙනවා තේරෙනවා කියලා. මං කියනකොට පැටලෙන එකද වෙන්නේ තේරෙන එකද? තේරෙන එකයි. ආ කියමු බලන්න තේරිච්ච එක මොකද්ද කියලා. පය ගැටෙන ඒ පය සුපුරුදු සක්මණේ ගිහිල්ලා ඒ පාදය තද තද වුණා ඊට පස්සේ ඒ ඒ තද වුණු ස්වභාවයෙන් ඒ ඒ විකෘතිය තේරුම් අරගෙන තව තවත් අවධානයෙන් මේ සක්මනේ යෙදෙන්න හොඳයි ඒකම කියත හැකි මේ වගේ දෙයකට ලෑස්තිලා යන්න. එයාට විතරයි යෝගාවචරය කියන්නේ. මේ විකෘති නොවේවා, කලබල නොවේවා, අනිත්‍ය නොවේවා කියලා යන මනසට විකෘතිය දීබ්බත් පේන්නේ නැහැ. අනිත්‍ය කොහොමවත් පේන්නේ නැහැ. මොකද යන්නේ නිත්‍ය සංඥා නිසා. එයාට පෙනුනත් ඒක කරදරයකට ගන්න. ඒකට චෝදනා කරනවා. පශ්චාත්තාප මනසකින් කතා කරන්නේ වාක්‍ය රචනා අකුරු ව්‍යාකරණ ඔක්කොම නැස්චාර්ත යනවා. අනේ මේකක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ කෙලවෙච්චාවයි වෙනසිච්චාවයි පෙරදිච්චාවයි පෙරදිච්චාවයි කියලා යනකොට වෙන ඔක්කොම දේ වෙනවා බොහොම මේ හැමදාමත් පෙන්වන විදිහට භාවනට අනුග්‍රහ තියෙනවා ඒ මොකද අර ලෑස්ති මනස අපි යනකොට ඒක දක්වන ඒ කෙලෙහි දක්වන ආකල්ප මේ වෙනස එහෙම නැත්නම් අපි සම්මාදිට්ඨිය කියලා කියන නැත්නම් යෝනිසුමනසිකාරය කියලා කියනවා ඒ අදහසෙන් ගියොත් හැම බාධාවක්ම සාධකයක් හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. සරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ උදෑසන පර්යංකේ ආනාපාන සති භාවනාවට ඉඳගත්තේ සක්මණින් පසුවය. සිත එකඟ කර ගැනීමට ඊටා පහසු විය. ආස්වාස ප්‍රස්වාස කිහිපයක් ඒ වගේ ගති බලමින් සිටියේදී හිත ආස්වාස ප්‍රස්වාසයෙන් තොර වූ හිස්තැනකටපත් විය. ටික වේලාවක් තවදුරටත් කිසියම් හෝ දැනීමක් දැක ගැනීමට බලා සිටියා. මේ වන විට හිස කැක්කුමක් වැනි හිස මුදුනේ වේදනාවක් ඊතා සුළුයෙන් මතුවී තිබුණි. ඒ පිළිබඳව කැමැත්තක් හෝ අකමැත්තක් නොවිය. වේදනාවද බරපතල නොවිය. නමුත් සිත ඒ දෙසට යොමු යොමුකොට වේදනාව නිරීක්ෂණය කිරීමේ අදහසින් බලා සිටියෙමි. අනුක්‍රමයෙන් වේදනාව වැඩි වී විටින් විට වැඩිවන අඩුවන වේදනාවක් බවට පත් වී අඩු වූයේ අවසන් නොවන ලෙසටය. ඊළඟට නොදනුවත්ම වාගේ ඇස්වලටත් කන් දෙසටත් සිත යොමු වූයේ මතු සියුම් වේදනාවක් මුල් කරගෙනය. ඒ වේදනාවන්ද අවසන් නොවන බවත් එහෙත් තරමකට අඩුවන බවක් ඇති විය. තව දුරටත් මේ පිළිබඳව බැලීමට සිත් එන විට දිවද දරාගත නොහැකි වේදනාවක් ඉදිරිපත් කළේය. අපහසුතාවයෙන් සිටියේදී අත් දෙකද පපුවද වේදනාගෙන දුනි. පපුවේ වේදනාව පැත්තෙන් පැත්තට යන බවක් දැනිනි. මුළු සිරුරම පාදකම අමුතුම ආකාරයේ වේදනාවලින් පීඩා දුනි. දැරිය නොහැකි මට්ටමකට හෝ ආවෙද්දී ඉවසා දරා සිටියේ කනින් ලැබූ අත්දැකීමක් සිහි වූ බැවිනි. දැන් පෑ එකහමාරක් පමණ වේලා ගත වී ඇතැයි සිතීමි. වේදනාව ඇරඹුණු සිතේ හිසේ සිට නැවත බලාගෙනවත් එක ස්ථානයකවත් ඇති වූ වේදනාව නිම වී නොතිබුණි. පරයන්කෙන් නැගිටීමට සිත්විය. ඒ සිතුවිල්ලවත් ඒ සිතුවිල්ලත් සමග වේදනා අඩු වී යන බව වැටහිනි. උදාසන තේකක්වත් නොබිව් බව සිපත් විය. ඒ නිසා දෙවියන්ට පින් දීමටත් හිස පහත් කළා. ඇති වූයේ බුදුන් වහන්සේගේ ධර්මය හා සංඝපරපුර පිළිබඳ දැඩි බරපතල ශ්‍රද්ධාවකි. ඇස් දෙක කඳුලින් පිරී ගියා. දෙවියන්ට පින්දීමෙන් පසු ඊට අපහසු වේදනාව බෙල්ල එසවීමට බැරි යයි සිතුණු බැවින් හිස පොළවට පහත් කරගෙන බිම තබා සිටියා. එසේ සිටීම හරි නැත. මේ භාවනාව ශාලාව බැවින් සිතුවිල්ලෙන් සිතුවිල්ලෙන් පර්යංකයේ නැගිට ඉවත් වුණා. ගෞරවනීය සාමින්වහන්ස මෙම අත්දැකීම පසුගිය ජනවාරි ගාලු වැඩසටහන අවසන් දිනයේ සිදු වී වූකි. ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව ಗುಣදොස් දැන ගැනීමට කැමැත්තිමි. තෙරුවන් සරණින් ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා ඉටු වේවා. මේකෙන් අපිට සාකච්ඡාවට මාතෘකා කරගන්න පුළුවන් අත්දැකීමක් නිසා මේකේ ගිහිලා තියෙන්නේ වේදනා කියන මාතෘකාව යටතේ ඉෂේ තියෙනවා, පපුවේ තියෙනවා, අත් දෙකේ තියෙනවා, දිවේ තියෙනවා, නාසයේ කඳුළු වල තියෙනවා, ඇස් වල තියෙනවා. මේ වේදනා ජවනිකා වශයෙන් පෙන්නොත් ඉස්සලා ඇහි ඊගාට කඳුලේ කටේ ඊගාට පස්සේ දිවේ ඊට පස්සේ පපුවේ ආදි වශයෙන් ජවනිකා වශයෙන් තියෙනවා ඊට පස්සේ පේනවා ආය සලකා බලනකොට හැම තැනම තියෙනවා මේක හැබැයි එකවරකට කැවුලු උසන්නේ ඒකට ඔළුව උස්සන එක නා දන්නවයි කියලා කියන්නේ ඒ වේදනාව දන්නවා හැබැයි එයා ඔළුව උස්සනොත් අනිතව යටපත් කරගෙන ඔළුව උස්සන්නේ. හැබැයි වේදන නැති වෙලා නැහැ. ඉතින් එතකොට මේ මේ සංසිද්ධියේ පැතිකඩ දෙකක් තියෙනවා. ජවනිකාවෙන් ජවනිකාව එක එක දකින්න පුළුවන්. ඊට පස්සේ මුළු සමස්තයම ගත්තොත් මුළු කයම කියන්නේ වේදනාව ගොඩක්. එතකොට මේකේ වම් මොලෙන් බලන බැල්ම තමයි ජවනිකා දැක්ම. දකුණු මොලෙන් බලන බැල්ම තමයි මේ ඔක්කොම තියෙනවා. ඉසෝසෝන එක විතරයි පේන්නේ අනිතව නැති පැත්තේ. එතකොට අපිට ආදුනිකයා දකින්නේ ජවනිකා වශයෙන් දකින්න කැමති. හැබැයි මේ එකම තමයි. එකම වේදනාව එක එක විදිහට පෙන්නනවා. ඇහි මතුනොත් ඇහි මොකා වෙසින්නියා, ඇස උකුණා වෙසින්නියා, ඒකගේ අනුහසින්නියා, ඇහි රෝග නැසෙන්නියා කියලා කනේ මොකා වෙසෙන්නියා කන් ඈයා වෙසෙන්නියා ඒකගේ අනුහසින්නියා කනේ රෝග නැසෙන්නියා කිනසක උගේ අනුහසෙන් මිස නිවන් දකින්න බෑ. බඩේ මොකා වෙසෙන්නියා බඩ පණුවා වෙසෙන්නියා ඒකගේ අනුහසින්නියා බඩේ රෝග නැසෙන්නියා ඉදි මොකා වෙසෙන්නියා ඉද උකුණා වෙසෙන්නියා ඒකගේ අනුහසින්නියා ඉතේ රෝග ඉස උකුණා නැති කරපු ගාද කැන්සර් ওই රෝග ටික නැති කරපු දවසේ අපි දන්නේ නැති ලෙඩක් එනවා. ඔය ලෙඩත් කියන ගාවසේ ගමී ගමී ගැමි ලෙඩ හැර මෙන්න මොනම ලෙඩක්වත් නැහැ. ඔය ලෙඩ වල කවදාකවත් අඩුවකුත් නැහැ. අර ඇිනකොට මෙයා නැහැ. පොල් පිට පාගනවා වගේ. මෙයා ඇිනකොට මෙයා නැහැ. ඒක නිසා ඇහි ආවට පස්සේ ලෙඩ සතුටු වෙන්න දැන් කය සැනසීලානේ. ඇහි ලෙඩ තියෙනවා දන්නවා කියන්නේ මුළු කයේම ලෙඩ නැති කරන්න ඇහැ වගේ බලන්නේ. ඒක කියන්නේ ඇහි මොකා වෙසෙන්නියා ඇසපණුවා වෙසේ ඌගේ අනුහතින්නියා සියලු රෝග නැදෙන්නියා කියලා මේ නාඩගමක තිබුණා ඔක. මට මතක නෑ මේ එක්කෝ ඒකා අධිපති ඒ කියන දවස්වල මගේ වැඩිම මිදුළු පුරා දුවනවා. ඔය කවිය හයියෙන් කිය කිය මට තේරෙන්නේ නෑ කියලා. එහා යුරෙන මනුස්සය කතා කරලා කිව්වා අපේ පොඩි හාමුදුරු උන්නහැට පොඩ්ඩක් මොලේ නරක් වෙලා වගේ මේ යාග නටනවා අයිය. මට පස්සේ තේරුණා ඇහි රෝග නැසෙන්න නම් ඇහි තියෙන විස බීජත් එක්ක යාළු වෙන්න ඕන. ඒක නැති කළ ගමන් වෙන තැනකට ලෙඩේ මාත්‍රකාව මාරු වෙන මිසක් කිසිම ලෙඩක කිසිම අඩුවක් කිසිම දවසක නැහැ. ඒක නිසා පුළුවන් නම් ඇහි ලෙඩ ආවම සතුටු වෙන්න ඕනේ. යා ඉන්නේ අනිත් ලෙඩ ඔක්කොම නැති කරගෙන. ලෙඩ නැති කරලා නෙමෙයි වෙන්නේ. ඒක සප්‍රෙස් කරන මෙයා එනවා. ඒකම තමයි කියන්නේ එක ලෙඩයි තියෙන්නේ. ඒක මතු වෙන තැන වෙනස් වෙනකොට නංවනම් කිව්වට මේකට සංසාර රෝගේ කියලා කියනවා. මේක නැති කරන්න කාටවත් බෑ. මේක බාරගත්ත දවසේ කියනවා දුක්ඛාරිය සත්‍යය කියලා. ඔකත් එක රණ්ඩු කරන තාක් ආරගෙ මිරිකරන මේකෙන් මතුවෙනවා මේකෙන් මිරිකරන එකෙන් මතුවෙනවා ඒ නිසා ඇහි ඔළුවේ රෝග නැති කරන්න උකුණ උකුණට වදින්න. දතේ රෝග නැති කරන කන් ඇයට වදින්න. දත් ඇයට. කනේ රෝග නැති කරන කන් ඇයට වදින්න. ඌ නැති කරලා කද්දාවත් කරන්න බෑ. ඌ උත් ප්‍රාණියෙක් ඌ නැති කරපු ගමන් අපිට සයිඩ් ඉෆෙක්ට්ස් එනවා ආෆ්ටර් ඉෆෙක්ට්ස් එනවා. මේ රෝග සියල්ලත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඒක අපිටයි දෙකන්නේ. ඒක සම්පූර්ණ න්‍යාය ධර්මයක්. ඒ න්‍යාය ධර්මය බාරගත්තා නම් අපි ඔක්කොම පරිසරයක ජීවත් වෙන සත්තු මේක මගේ කියාගත්තොත් තමයි මගේ ඇහැට රෝග වෙන්න බෑ මගේ කන රෝග වෙන්න බෑ කියලා. නමුත් යම් ප්‍රමාණයක් විසබීජ නැතුව එක එක ඉන්ද්‍රියක්වත් වැඩ කරන්නේ නැහැ. යම් ප්‍රමාණයක් ඒකට අදාළ ඒ ප්‍රාණී සත්තු නැතුව මේක ඒක ජීවි නේවාසිකයෙක් ඉන්න අධිබාධිකාරී ශක්තිය ඇති මමයාගේ එකක් නෙවෙයි. මේක 80ක් පණුකුලයන්ට පණුකුලයන්ට සාධාරණ කයක්. පුළුවන් නම් 80ත් එක්ක ජීවත් වෙන්න. එදාට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා. ඒසොට ඇහි ඉන්න උකුණත් නිවන් දකිනවා. ඔළුවේ ඉන්න උකුණත් නිවන් දකිනවා. කන ඉන කන් ඇයත් නිවන් දකිනවා. දතේ ඉන දත් ඇයත් නිවන් දකිනවා. ඉතින් අපි නම් වනම් කිය කියාම මේ එක එකක් අදින්න යනවා කියලා කියන්නේ අර පොල්පිට පාගන වැඩේ තමයි. මේක පාගනකොට මේ කුඩ යනවා. මේක පාගනකොට මේ කුඩ යනවා. ඉතින් මේක අර මේ ඇඩිලේඩ් වලින් දැද්දි වෙන පැත්තකින් මතුණා. මතුණාට පස්සේ මම ඇහුවා මේ එක එකක් වෙන් කරගෙන thin slicing of time දාලා time series එකේ බලන එකද හොඳ සමස්තයක් වශයෙන් කොයි වෙලාවෙත් මේ තේරම තියෙනවා. එකකටවත් නන් දෙන්නේ නැතුව සමස්තය බලන එකට කියනවා දුක්ඛාරිය සත්‍යය කියලා. සමස්තය බැලීම දකුණු මොලෙන් කරන්නේ. එක එක වෙන් කරකට වෙලා වශයෙන් කලා වශයෙන් වෙන් කරන වම්මලෙන් කරන්නේ. ඉතින් අපි මේ තාකල් අපි මුළු ජීවිතේම ගියේ වම්මලේනේ. අපි කවදාකවත් දකුණු වලට දුන්නේ දකුණට දුන්නට පස්සේ කියනවා ඕවට නංවනම් දැම්මත් නැත ජීවිතය කියන්නේ දුකක්. උද්දී ඉඳලා හැන්ද වෙනකන් එකම ෆ්‍රික්ෂන් එක තියෙන. එකම ඝර්ෂණේ තියෙන්නේ අපි එකකට හේතු කරනවා. රූප කියන්නේත් ඕකමයි, වේදනා කියන්නේත් ඕකමයි, සංඥා කියන්නේත් ඕකමයි, සංස්කාර කියන්නේත් ඕකමයි, විඥාන කියන්නේත් ඕකමයි. එක එක ලෙඩ රෝග වෙන් කරනවා වගේ රූප ගත්තොත් රූප පැත්තෙන් පේනවා. මේක ඇහැ, මේක කට, මේක නාසය, මේක දිව කියලා. සංඥා වශයෙන් ගත්තොත් සැප වේදනා, දුක් වේදනා නම් කරනවා. සංස්කාර වශයෙන් ගොත් ඇහි આવොත් ඇහැට පිළියම් කරනවා අනිත් පැත්ත අමතක කරනවා. කනෙලි කන්න පිළියම් කරනවා අනිත් පැත්ත අමතක කරනවා. සංස්කරණය මොනවාක්වත් කරන්නේ මේ සමස්තය බාරගත්තොත් විඥානයේ වශයෙන් මේ නිරෝගී රෝගී විස බීජ සහ මම සුවසා මොකක්ද සමස්තය බාරගත්තොත් ඒක සබහා ධර්මයට අයිති වැඩක් මට කියන ආවුස තියෙනවා කටයුතු කරන අය කිසිම කෙනෙකුට හානියක් කරන්න යන්නත් එපා ඒව එන්නේ යම් ප්‍රමාණයකට ඉතින් අපිට සෞඛ්‍යික ජීවත් වෙන්නේ කොහොඳයි ඒ වගේම මේ ලෙඩ නැති කවුරක්වත් නැහැ ආනික බාරගත්ත දවසේ ওই ලෙඩ ටික හරීම ෂෝක් මේ විකෘති කල්මනා වලට වැඩියි ලෙඩ ටික ස්වභාවිකයි. ඒකට මේක බාර ගන්න දුක්ඛාරිය සත්‍ය කියන්නේ. එක එක ඔලූ සනුසන වෙලාවට කතා කරන එක තමයි මේ ලයිස්තුවේ තියෙන්නේ. අන්තිමට බැලුවොත් ඒ ඔක්කොම දැනගෙන බලන්න හිටියොත් හැම ඉන්ද්‍රියක්ම තියෙන බවට වේදනාවක් තමයි දැනුවත් කරන්නේ. එකම ඉන්ද්‍රියක්වත් නැහැ. එයා ඉන්න බවට කරදර නොකරන එකනේ. හැම වෙලාවෙම අවධානය ඉල්ල ගන්න හදනවා. එක එක කරදර කරලා. ඒක හැම වෙලාවෙම ෆ්‍රික්ෂන් එකක්මයි ඒක හැම වෙලාවෙම ඝර්ෂණයක්මයි ඒ ඝර්ෂණයෙන් තමයි අපි ඉඳුරන් අඳුරගන්නේ ඒක එකක්වත් කාදා සැපක් දෙන්න දන්නේ ඒක ලෙවල්ලා එක නැ එකනට තට්ටු මාරු කරනවා ගිනි අඟුරු අතින් අතට මාරු කරනවා වගේ ඔක්කොම දිහා බලන හිටියොත් මේක සමස්තයේ දුක්ඛාරය සත්‍ය කියලා කියනවා හැබැයි වේදනාව පැත්තෙන් විතරක් නෙමෙයි ඒකට වේදනා සංඥා සංස්කාර විඥාන ඔක්කොම එකම දේ ඉතින් මේ එකම දේ තමයි එක එක මැනිෆෙස්ටේෂන්ස් කියන්නේ එක එක විදියට ක්‍රියාශක්ති බවටපත් වෙනවා. නම් කරරබ්බු ගමන් අහුවෙනවා. සමස්තේ බාරගත්ත දවසේ තේරෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක දරාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඇයි දැරිය යුත්තේ කියලා ප්‍රශ්නයක් එනවා. නමුත් ජීවිතය කියන්නේ ඔච්චරයි. අපි වෙන ගිහිලා සිටුපර තනකොළ ඉපදුනත්, රජපෞලක ඉපදුනත්, දුගී පෞලක ඉපදුනත් ඕකේ කිසිම අඩුවක් නැහැ. ඒක නිසා නකුල පිටි සූත්‍රයේදී සරුවත්ංශය සඳහන් කරලා තියෙනවා. කවුරු හරි එක චිත්තක්ෂණයකට හරි හිතනවා නම් මම නිරෝගී කියලා බාලයෙක් මෝඩයෙක් කර වෙන කවුද කියලා කියනවා. එකම චිත්තක්ෂණයකට. එතන සියල්ලම ලෙඩු. මේක සමස්තේ වාරගත්ත දවසේ චෝදනා නැහැ ලැබෙන දෙයක් වාරගත්තා. අපේ තියෙන ගැති භාවයේ ජීවිතයක තියෙන දුක්ඛිත ස්වභාවය යැපෙන යාන්තම් යැපෙන්න පුළුවන් ස්වභාවය විතරයි. ඉතින් ඒක හම්බ වෙච්ච වෙලාවෙත් ඒක අවදි කරන්නේ නැතුව ඊයේ දවසේ වගේ වැලන්ටයින් ඩේට් එක දාගත්තොත් ඉතින් ගියා. ඊට පස්සේ තව දවසක දානවා මදර්ස් ඩේ, ෆාදර්ස් ඩේ, අරයාගේ ඩේ, මෙයාගේ ඩේ කියලා අන්තිමට මොකක්වත් නැහැ. Tamanda මේ මේ දුක් දුක්ඛන්දක් මේ පවත්තන්නේ කියන එක තේරුම් ගන්න වෙලාවක් නැති වෙච්චාම තියෙනකන් අඬනවා. සනීප වෙච්ච එකම වැලන්ටයින් ඩේ දාන්න. පොඩ්ඩ සනීප වෙච්ච එකම පාටියක් දාන්න. ඉතින් ওই දෙක තේරුම් ගත්තට පස්සේ තවත් මං හිතන්නේ ජෝක් එකක් තියෙනවා කියලා ලෝකේ ඒ මිනිස්සයාට මේ අපි රට හිනස්සන කරන වැඩේ මිස මේ විවේක වෙච්ච වෙලා අද්විවේක වෙනවා කියලා කියන්නේ ලෙඩ නැහැ කියන එක නේ. දරා ගන්න පුළුවන් වෙලාවයි කරුණාකරලා ඒකට අවදි වෙන්න. ඒ ලෙඩ ලෙඩ தත්ත්වයට අවදි වෙන්න ඒකමයි දුක්ඛ සත්‍ය කියන්නේ ඒකමයි අපට තියෙන ලොකුම සපත දුක දුක බව තේරුම් ගන්න එක බුදුහාමුදුරු කියන දුක දුක දුක නම් මහණෙනි දුකයි. දුක මේක ආර්ය සත්‍ය බව තේරුම් ගන්න විතර සන්තෝෂයක් මුළු මනුස්ස ජීවිතේම නැහැ. ඒ නිසා මේක නිකන් ඉදිරිපත් කරන්න මම ස්තුතිවන්ත වෙනවා කරුණා කළා මේක මේකට ලෑස්තිලා යන්න ලෑස්තිලා ඉන්න. ඒකට අපි පරියන්කේ හිටියත් එකයි, සක්මණේ හිටියත් එකයි, හිටගෙන හිටියත් එකයි, නිදාගෙන හිටියත් එකයි මේ 80ක් පණුකුලයන් රෝග නින්දයක් එහෙම නැත්නම් මේකට කියන රෝග කැදැල්ලක් කියලා. කුරුල්ලාගෙන කැදැල්ලක් වගේ ඒක රෝග කැදැල්ලක් මේක. ඒක එක එක රෝග ඇවිල්ලා වහගෙන ඉන්නවා. එකක්වත් නම් කරන්න යන්න එපා. මොකද කොයි එකත් එකයි. සමස්තය වශයෙන් මේක දැක් ගන්න පුළුවන් නම් මං හිතන්නේ ආය පාටි දාන්නයි කියලා. මං හිතන්නේ ආය සංසාරයක් ඉල්ලයි කියලා. මෙතන හොඳ එකක් ඉල්ලයි කියලා. මේ තියෙන්නේ සදාකාලික දුක අවදි වෙලා ජීවත් වෙමු. අපි යමු ඊගාව ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය සාමීන් වහන්ස මම පිම්බීම හැකිලිම භාවනාව වශයෙන් වඩන කෙනෙක් වෙමි. එහිදී මට පිම්බීම හැකිලිම මුහුණට මුහුණලා බැලීමේදී පිම්බීම කෙටි බවත් හැකිලිම දිග බවත් දැනෙන අතර හැකිලිම මද දුරක් ගොස් නැතර වේ. නැවත පිම්බීම අරමුණු වේ. මෙලෙස සිත පිට යන්නේ නැතුව පැයකට ආසන්න කාලයක් භාවනා කළ හැකිය. සිත පිට ගියද වහා ඒ බව සතියෙන් අවබෝධ වේ. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් සිදු කරන අතර එහිදීද සිත පිට යන්නේ නැතුව පය භාගයක් පමණ කළ හැක. ටික වේලාවකදී කකුල් හිරිවැටීමක්ද භාවනාව අතරතුරදී දැනේ. හිත පිට ගියද වහාම සතියෙන් මේ බව හඳුනා ගනී. මා ඉදිරියට භාවනා කළ යුතු ආකාරය පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඔය අර ඉස්සලා ප්‍රශ්නේ මම නැවත වර්ණකලා අහන්න කැමතියි මේ. ලියපු කෙනාගෙන් පිම්බීම හැකිලිම දැනගන්නකොට තියෙන සතියත් හිත පිට ගියා කියලා හිත පිට ගිය වෙලාවේ දැනගන්න සතියත් කියලා ගත්තාම මේ දෙකෙන් වඩා දක්ෂ කොයි සතියද කියලා. ලියවෙකන කැමතිද දන්නේ මේ ගරු ස්වාමීන් වහන්සේ ඒ මේ සතිය දෙකේම එකයි වෙනසක් නැහැ. හොඳයි. එතකොට හිත පිට ගියාට පස්සේ හිත පිට ගිය බව දැනගන්න සතියෙන් පස්සේ නැවත ආපහු එනවයි කියලා හිතමු. පිම්බීම හැකිලීමට. එතකොට හිත කර්ම කාටු වෙලා පශ්චාත්තාප වෙනවද නැත්නම් කිසි කරදරයක් නැතුව ආයෙ පිම්බීම හැකිලීමත් එක්ක ජෝඩු වෙලා මෝදු වෙලා හොඳට වැඩ කරනවා. එහෙමයි. ඒකේ ගණනේ ඉසලවුණු විදිහටම ඒ විදිහටම බලනවා. එතකොට ඇයි එහෙමනම් තියෙන වෙලාවට රචනාවක ලියන්නේ මගේ හිත පිට ගියා කියලා ලියන්නේ මොන අදහසින්ද? දැන් භාවනාවේ අරමුණේම ඉන්නකොට ඉතින් පිට යනවනේ. ඒතකොට දන්නවා ආයිමත් හිත පිට ගින් කියලා. ඔව් දැනගත්තට ඒක හොඳ සතිය තියෙනවනේ ප්‍රශ්න නැහැ නේ. ආපහු ආවට පස්සෙත් පිම්බීම හැකිලිම හිටිනවනේ. එහෙමයි. එතකොට ඇයි මේක ලියන්නේ? ඇයි මේක කියන්නේ? ඇයි මේකට උපදෙස් ඉල්ලන්නේ? ඒ ඉතින් ඔය අරමුණම නැතිනේ ඒකයි. එතන ඉතින් හැමදාම උතනමනේ. ඔව් එතන ඉන්නේ. එතන නෙවෙයි දැන් අරමුණ ඉනකොට පිට යනවනේ. පිට ගියාට පස්සේ දැන් දන්නවා පිට ගියත් සතිය කැඩෙන්නේ නැහැ. නැවත ආපහු ආවයි කියලා සතිය පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. පටන් ගන්න කාලේ එහෙම ගතියක් තිබ්බයි. නෑ දැන් ඊට වැඩිය හොඳයි. ඒ නෑ ඒක නෑ මාත් කියන්න දන්නේ ඒකයි. ඒක වහලා ගහන්න හදනකොටයි මම මේ ගහන්නේ. ඉතින් එහෙම එහෙම දාම ওই විදියයි. මේකවත් දන්නේ නැහනේ. හිත පිට යන ගියාට පස්සේ නැවත එනවා. නැවත ආවට පස්සේ මට වෙනදා වගේ කරදරයක් නතු කරන්න පුළුවන්. ඕක ඕක ලොකුම ලොකු ජයග්‍රහණයක්. ඕක පුංචි කළ සැලකුවොත් ඉතින් භාවනා දියුණුවක් නැහැ. මේක මේක ලබා ගත්තේ පොත් කියවලා නෙවෙයිනේ. දන් දීලා නෙවෙයිනේ. අම්මා ගප්පගෙන් නෙවෙයිනේ උත්සාහ කරලානේ. මේක නැවත නැවත වෙන්න දෙන්නේ. ඒකට වැඩියෙන් Tamanda හිත පිට යන්නේ සක්මනේ ඉන්නකොටද පරියන්කේ ඉන්නකොටද? හිත පිට යන සංසිද්ධිය වැඩියෙන් සිද්ධ වෙන්නේ සක්මනේ ඉනකොටද පරයන්ක ඉනකොටද? සක්මනේදී. ඔව් එතකොට සක්මන වැඩි ආනිසංසදායකයි. හිත පිට ගියලා සැලෙන්නේ ඇයි බව ස්ථිර කරගන්න පුළුවන් සක්මනේ ඉන්නකොට. ඒ නිසා ඕනේ වැඩක දවස පුරා ඉදිරිය බලන්න. ඉදිරිය බලන්න හිත පිට ගියත් අරමුණ වෙනස් වුණාට සතිය කැඩෙන්නේ නැහැ. නැවත ආයේ අරමුණට ආවා ඒත් අරමුණ වෙනස් වුණාට සතිය කැඩෙන්නේ නැහැ. මේක ලොකු ජයග්‍රහණයක්. මේ බව දැනගෙන කටයුතු කරුවොත් ඉඳගෙන හිටියාමකෝ හිටගෙන හිටියාමකෝ සක්මන් කරපුවාමකෝ නිදාගත්තාමකෝ උදේ පටන් ගන්න හැන්ද වෙනකම් මම සතිමත් වෙනවා කියලා අදිෂ්ඨානයක් ගන්න. එහෙමයි. මොකද හිත පිට යනවා කියන්නේ සති කරනව නෙවෙයි. මුළු පැය 27ම සතියින් ඉන්න ඕන. හොඳයි සාරා. අවසරයි ගෞරවනීය සාමීන් වහන්සේ මා වඩාත් ප්‍රිය කරන්නේ සක්මන් භාවනාවටය. සක්මනේදී වම දකුණ වශයෙන් පැයක් පමණ ගත කළ හැකි අතර පාදයේ පොළොවට ස්පර්ශ වන විට වැල්ලේ දැනෙන සීතල උණුසුම රළු බව හෝ සුමුදු බව පාදය විලුඹේ සිට ක්‍රමයෙන් ඇඟිලි දක්වා ස්පර්ශ වන බව හොඳින් අත්දකිමි. එසේම ඇඟිලි තුඩු වලට අසුවන වැලි ඉදිරියට වීසි වෙන බව ගමන් කරන විට ශරීරයේ දෙපසට වැනෙන බවද දැනේ. ශබ්ද හෝ ශබ්ද හා වේදනා වලින් බාධාවක් නැත. අනන්තවත් සිතුවිලින් ඇතිවෙමින් පහව යන බව දැනේ. ඒ සෑම විටකම සක්මන කෙරෙහි අවධානය නැවත නැවත නැවත පිහිටන්නේ ඉබේටමය. පරයන්කේදී මීට වැඩි ප්‍රමාණයක් සිතුවිලි හටගනී. සමහර අවස්ථාවල බොහෝ වේලාවක් ආනාපානය අමතකව සිතුවිලි දිගීම සිත පවති. හදිසියේ මා ආශ්වාස ප්‍රශ්වාස කරනවා නේදයි මතක් වී නැවතත් ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කරමි. මෙසේ සිත පිට යාම নিরතුරුවම සිදුවේ. ආශ්වාසයේදී හුස්ම රැල්ල සීතල වන බව හා ඝන වන බව දැනෙන අතර එක එය එක දිගටම ගලා යයි. ප්‍රශ්වාසයේ උණුසුම්ම කැඩි කැඩි සෙමෙන් කෙලවර වේ. ප්‍රශ්වාසයේ අග හා ආශ්වාසයේ මුල අතර ඊතා සුළු කාලයක් දැනුණත් ආශ්වාසයේ අග සමග ප්‍රශ්වාසයේ පටන් ගන්නා බැවින් එහි අතරක් නොපෙනේ. මාගේ පුහුණුව පිළිබඳව ඔබ වහන්සේට වාර්තා කිරීම සඳහා මේ ලීවෙමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔය එකෙදිත් කොයි වෙලාවක හරි අර ඉස්සලා අපි මතු කරගත්ත විදිහට වගේ මේ එක හැල්මේ Taman ගත්ත මූල කර්මස්ථානයේ තිය කියලා හිතන්න බෑ. මොකද හිත කියන්නේ බොහොම චපල දෙයක්, බොහොම යහුසුළු දෙයක් පනිනවා. එතකොට බෙහිත පිට යනවා වේදනාවට, සද්ද වලට, හිත වලට ඒක එච්චරම බරපතල අකුසලයක් නෙවෙයි. අකුසලයේ වෙන්නේ මේකට අකමැතිනොත් විතරයි. හිත පිට යන එක හිතේ ස්වභාවය. අනේ මගේ හිත පිට ගියා කියලා හිත පශ්චාත්තාපනොත් එතන තමයි අකුසලයේ පටන් ගන්නේ. ඒ අකුසලයේ බලපාන නැවත හිත අරමුණට ආවත් තාම තියෙන පශ්චාත්තාපය. නිසා කොයි වෙලාවක හරි ඔය කියන හිත පිට යන අරමුකේ ඉඳලා නැවත තමගේ මූල කර්මස්ථානට එනකොට මේකේ වාක්‍ය ලියලා තියෙනවා. හිතවල ඉඳ ඉන්න බව දැනගත්ත ගමන් ආනපානට යන්න ඕන කියලා මට මතක් වෙනවා. මෙන්න මෙච්චරයි අපි මුළු භවනා ජීවිතේම හම්බ කරලා තියෙන දේ. වැරදි තැන ඉන්නකොට මම දන්නවා මට මෙතන නිර්මල තැනක් තියෙනවා. විවේක තැනක් තියෙනවා. මෙතන කලබලයි. මෙතන අගෝචර භූමිය, ගෝචර භූමිය තියෙන කියලා දන්න එක විතරයි අපිට තියෙන ලොකුම සාන්තිය. එතකොට අපිට තියෙන්නේ යන්න පුළුවන් අපේ කරදර නැත්නම් කරදර තියෙන තැන කරදර නැත්නම් යන්න. අගෝචර භූමියලා ගෝචර භූමියට යන්න පුළුවන්. මෙතන ලස්සන දෙයක් තියෙනවා. එහෙම දන්නවනම් නොගියයි කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙම දන්නවනම් මේක අගෝචර භූමිය මේක ගෝචර භූමිය කියලා මේ දෙකම මට දෙකට මට යන්න පුළුවන්කම තියෙනවා. ඒක මට තියෙන විශේෂ වරප්‍රසාදයක්. ඒ නිසා ආයෙ යන්න ඕනේ නැහැ. මූල කර්මත්තාන. මෙතන ඉඳගෙන බලන්න ඕනේ. දැන් ඉතින් නරක වෙලා නැහැ නේද? මං ඉන්නේ හිතවිල්ලේ ප්‍රශ්නයක් නැහැ. එදාට යෝගාවචර ලොකු ප්‍රතිශක්තියක් ලැබෙනවා. ප්‍රති ලොකු දැරීමේ ශක්තියක් ලැබෙනවා. ඉස්සන දැනගත්ත ගමන් දූවගෙන යනවා. අර පුංචි වස්සා අම්මා දකපුවම් කෑ ගහගෙන යනවා වගේ. නමුත් මේක ලොකු වුණාට පස්සේ එච්චරම කිරිය හත්තියක් නෑ දූගණ යන්නේ. ඊට පස්සේ උසවාදින වෙන්න පටන් ගන්නවා. ඒක නිසා දැන් හිත මේ සති හිත ඉස්සෙල්ලා ඉස්සෙල්ලා මූල කර්මස්ථානයකින් නිර්මල භූමියේ නික්ලේශී භූමියේ ക്ഷേම භූමියේ සරණ යනවා. සරණ ගිහලා දවසක තේරුම් ගන්න මම ඉන්නේ ക്ഷേම භූමියේ නෙවෙයි. නිර්මල භූමියේ නෙවෙයි. පිවිතුරු තැනක නෙවෙයි. හැබැයි මට ඕන වෙලාවක මගේ තැන්න යන්න පුළුවන් කියන මේ අයිතිය තියෙනකොට තියෙනදී එහෙමනම් නොගියම්මකෝ. අවශ්‍ය නැහැ. එතකොට තේරෙනවා මේ නිර්මල භූමියද මේ මල භූමියද කියලා තේරෙන්නේ මනාපමනාප දෙකෙන් මිස භූමි දෙකේ ඇත්තටම කෙලෙස් නැහැ. භූමි දෙකේ කෙලෙස් නෑ මේක තියෙන මනාවමනාප දෙකේ තියෙන මනාවමනාප දෙක නැත්තම් කොයි එකත් එකයි. කයි ගෑනිත් එකයි හොටු ගෑනිත් එකයි. එච්චරයි. එතකොට ඊට පස්සේ ඉසాత බඳගෙන අඬන්නෙත් නෑ හිතිලොට ගියයි කියලා. ඉසాత බඳගෙන අඬන්නෙත් නෑ අයියෝ මට දැනගත්ත ගමන් ගියයි කියලා. මොකද ගියයි කියලා පශ්චාත්තාපයක් වෙන්නෙත් නෑ සන්තෝෂයක් එන්නෙත් නෑ. එතකොට තියෙනවා මේ අරමුණකින් මාව කුප්පන්න තියෙන ගතිය. තියෙන්නේ අරමුණු વિશે මනාපමනාපේ තියෙනකම් විතරයි. ඒකත් කරලම අත්විඳලම පෙන්නලම දුන්නාට පස්සේ තමයි මකන්න පුළුවන් මනෝ මනෝමය මේවා මකන්න බෑ. හිතුවට මැකෙන්නේ නෑ. කරලා කරලා කරලා කරලා කරලා යනකොට තේරෙනවා මේ හිතවිලි වලට නැත්නම් කෙලෙස් වලට මොනම බාධකයට වුණත් පණ එන්නේ අමනාපුනොත් විතරයි. ඒවට අමනාප වෙන්න තුමා කෙලස් බව දැනගෙන තියෙනවනම් කිසිම දෙයකට අපිව කෙලසන්න බෑ. ඉතින් ඒකේ භාවනා උඟාක් අපිට ලැබෙන ලොකුම ආනිසංශයක් අපි රිමෝට් කන්ට්‍රෝල් එකකින් නලවන්න බෑ. මාව සංසන්ඩ පිනවඬ රන් මිනිමුතු වලින් බෑලි දොලි ගංගාවේ මගේ හිත නෑ. මොනව වෙන්නවත් ගාලල්ලා. කෙලෙස් හිටියම්මකෝ. ඉතිවිලි හිටියා. මොකෝ මම දන්නවා මේක වෙනද නම් මම කෙලෙසෙනවා. දැන් කෙලෙසෙන්නේ නැහැ. මොකද මට දන්නවා මේක ඉඳලා ඕන වෙලාවක යන්න පුළුවන් මූල කර්මත්තා. එහෙනම් නොගියයි කියලා ප්‍රශ්නේ නැහැ. ආනේ කෝල ගතිය, ඒ තියෙන ඒ සිලිලාරේ, ඒ තියෙන කෝඩු ගතිය නතර වෙන්න ගාන කවුරුද උත්සාහ කරන්නේ. මේක නික්ලේශ භූමිය, මේ කෙලෙස භූමිය. දැන් ඉන්නේ කෙලෙස් භූමියේ. හැබැයි හොඳටම දන්නවා කෙලස් භූමියේ ඉන්නේ හොඳටම දන්නවා නික්ලේශී භූමියේ එක චිත්තක්ෂණයක එහා පැත්තේ තියෙන්නේ. ඒකට යන්න මට කිසි බාධාවක් නැහැ. ලක්ෂ කෝටි වාරයක් ගිහලා තියෙන දැන් අද බලනවා කෙලස් භූමියේ ඉන්නේ කෙලස්. කෙලස් භූමියේ වෙන්නේ හැබැයි වෙන අර්ථයකින් ඒකේ ඊට හිත කෙලසිලා නැත්නම් අවනාපයක් පහළ නැත්නම් යන්න පුළුවන් බව දන්නවනම් මේකේ යට කෙලසන ගතිය නැති වෙනවා. ඒක ඒක බුදුරජාණන් වහන්සේ දැක්කේ හෙට හෙට බුදු වෙනවයි කියලා අසුචි කන්දක ඇවිදිනවා දැක්කා. ගෑවෙන්නේ නැහැ කියලා දැනගත්තා. හෙට බුදු වෙන්න ඉස්සෙල්ලා හිණ හතරක් දකිනවා. ඒ හිණ හතර එකක් තමයි අසුචි කන්දක ඇවිදිනවා ගෑවෙන්නේ නැහැ. තර වෙන්නේ නැහැ. ඉතින් මේක අසුචියක් නෑ. ඒක සුචිය නෑ. අසුචියට අමනාපනොත් විතරයි අසුචි අසුචි වෙන්නේ. මනාපමනද බලහිට අසුචි සුචියක් බාටපත් වෙනවා. අන්නේ විදිහට අපිට මේ අපි වස්තු කෙරෙහි, ධර්ම කෙරෙහි, සංසිද්ධි කෙරෙහි, ලෝකයා කෙරෙහි පවතින ආකල්පමේ වෙනසක් ඇති වුණාට පස්සේ ලෝකේ කියන්නේ හරිම සුන්දර වස්තුවක්. ඒකේ මොනම දෙයක්වත් නැහැ අයින් කරන්න. මේ මනාපමනාව දෙක ආවට පස්සේ අම්මා අප්පත් එපා වෙනවා. රත්තරන් මිනිමුත් එපා වෙනවා. ඒ නිසා මේ මනාපමනාව දෙක පහළ වෙන්න ගමනේදී අපිට කෙනෙහිලි එන්න ඕන. ගමනේදී අපිට බාධක එන්න ඕනේ. දර්ශනේ එන්න ඕනේ. ආවට පස්සේ බලන්න ඕනේ මේකට මනාපමනා පහල නොකර ඕකදී ආ බලන්න පුරුදු වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස්. මේ මම මේ කරන්නේ මේ දීලා තියෙන තොරතුරු අනුව නිකන් විග්‍රහයක් විතරයි මම මේ උපදෙස් දෙනව නෙවෙයි. හැබැයි මට පේනවා මේ ලියන එක කරන්න තව අත්දැකීම් අධිගතිය තියෙනවා. තව දිගට කරන්න කරනකොට කරනකොට මායිකෙන් මේ වචන නොකියුවත් එයාට කරන්න ධෛර්යය තියෙනවා නම් එන්න එන්න ඒ කියන්නේ මේරිචි තැනට තමයි හිත යන්නේ. භාවනාවේ මේරිචි තත්ත්වයට තමයි හිත යන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය සාමින් වහන්ස මම ඉරියව්ව දිසා බලමින් භාවනාවට ඉඳගත්ෙමි. හිත තැම්පත් කරමි. තත්පර දෙක තුනකින් හිත හුස්ම රැල්ලට ඇදුනේය. පළමුවෙන් ආශ්වාසයේද දෙවනුව ප්‍රශ්වාසයේද නහය දෙපැත්තෙන් දැනුනේය. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් දෙකම සිසිල්ව දැනුනේය. එම හුලම් පහරවල් අතර පෑන් තටිවල හුලම් පහරවල් වෙනම දැනුනේය. එම හුලම් පහරවල් අතරේ පෑන් තටිවල හුලම් පහරවල් වෙනම දැනුනේය. මේවා වඩාත් සිසිල්ව දැනුනේය. මේවා දිසා සතියෙන් ටික කාලයක් හෝ විනාඩි 3-4ක් සිටීමේදී වෙනම ඔළුව ඇස්සේ පිටුපසෙන් සින්දු නාදයකට හුස්ම ගන්න බව හැඟුණේය. සින්දු නාදයකට සින්දු නාදයකට හුස්ම ගන්න බව හැඟුණේය. සින්දු නාදයකට කොහොමද හුස්ම ගන්න බලමු. කමන්න අපි කියවලු. මෙය දැක්ක විට නාදයේ ඉබේම ගෙවි ගියේය. මෙම දේ කීප වතාවක් උනේය. ආපසු සිසිල් සුස්ම රැල්ලට ද පිටුපසෙන් එන සින්දු රැල්ල හඳුනාගත් විට ආපසු හුස්ම රැල්ලටද සතිය ආවේය. මෙතනින් ඉදිරියට යෑමට අවවාද බලාපොරොත්තු වන්නේ කියා ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමි. තෙරුවන් සරණයි. එක්ක මොකක් හරි පෑන නතර වෙලා තියෙන අතරමැදි නැත්තම් ඊෂට වයර් මාරු වෙලා දීලා කියවෙන දේ තියෙනවා. <laughs> විස්තර කරන්න දෙන හැටි හරි හොඳයි. හරි ලස්සනට ඒක විස්තර කරනවා. නමුත් ඒ පොඩි පොඩි ව්‍යාකරණ ප්‍රශ්න නිසා අර ගලනේ සම්පූර්ණ බාධා වෙලා තියෙනවා. ඒකට අහගෙන ඉන්න එකනගේ අවධානය පිට යනවා. හුස්ම රැල්ලකට හුස්ම සින්දු රැල්ලකට හුස්ම ගන්න හදනවා. ඒක නිසා මේ ඒ විදිහට අරමුණු මාරු වුණාට සතිය කැඩෙන්නේ නැහැ කියන එක දන්නවනම් ඒක අදාහ ගන්න බෑ අමාරුයි. නමුත් කවදා හරි ඒක අදාහ ගන්න නැතුව ඉදිරියට යන්න බෑ. ඊට පස්සේ පුළුවන් තරම් කැඩෙන්න දෙන්න. කොච්චර කරනවා සතිය කැඩෙන්නේ නැහැ. අරමුණු කොච්චර මානවා සතිය කැඩෙන්නේ නැහැ. ඒකට ක්ෂණ මාත්‍ර සමාධිය කියලා කියනවන්නේ ඒක තේරුම් ගත්තට පස්සේ තමන්ට ලොකු සාන්තියක් හම්බ වෙනවා මේ අරමුණු කියන්නේ හිත කඩන්න තියෙන එකක් නෙවෙයි අරමුණේ හිත කඩා ගන්න එකට පුරුත්ජනය කියනවා ඊටමුණේ හිත කඩා ගන්න නැති එකට ආර්යනාංශය කියන එච්චරයි වෙන මොකක්වත් නැහැ ඔක. ඒක කැඩෙන්නේ නැහැ කියන පැත්තෙන් බලන තරමට හොඳට භාවනා කරන්න බලලා කියන්නේ මොනවා වුණත් සතිය කැඩෙන්නේ නැහැ කියන පැත්තෙන් ගියාට පස්සේ කවුරක්වත් එන්නේ අපිට විරුද්ධව නඩුවක් දාන්න. නෑ නෑ නෑ උඹ සතිය කැඩෙන්නේ නැතුව කැඩනවා කියලා කියනවා. කැඩෙන්න කැඩලා සතිය කැඩලා කැඩෙන්නේ නැහැ කියන කවුරුත් නෑ. අපිම තමයි විනිශ්චය කරන්නේ. ඒ නිසා කැඩෙන්නේ නැහැ කියන පැත්තට එනකන් හැකි සංඥා වෙනකන් දිගට භාවනා කරන. එතකොට ඒ කරදර කරන හැම එකකම අර්ථයක් තියෙනවා. හැම එකකින්ම ඔප්පු කරලා පෙන්නනවා. බොය පශ්චාත්තාප වෙන්න ගියාට මන් දෝත්සහයි වුණාට අව탁සිරු කරාට හරි දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් බුදුරජාණන්සේගේ ධර්මයක් තියෙනවා සතාධිපතෙය සබ්බේ ධම්මා. දැනගත්තත් නොදැනගත්තත් හැම හිතකම සතිය අධිපතිකම් කරනවා. පෘථජ්ජනයක බිම දාලා පාගනවා. ඊට පස්සේ තියෙන සතියේට ඒ නැගිට ගන්න බැරි වෙනවා. සත්පුරුෂයා ඒකම උඩ තියලා කියනවා හැබැයි නේනම් අසුචි ගැන හිතුවත් සතිය තියෙනවා. රත්තරන් ගැන හිතුවත් සතිය තියෙනවා. බුදුහාමුදුර ගැන හිතුවත් සතිය තියෙනවා. දේවරත්ත ගැන හිතුවත් සතිය තියෙනවා කියලා දැනගෙන සත්පුරුෂ පැත්තෙන් ගියාම සතියට ලොකු ආඩම්බරයක් එනවා. අන්නේ ඔසවා දැමීම එනකන් අපි කරන්නේ සතියට කකුල් මාට්ටු දාන එක තමයි. අපි කරන්නේ සතිය කැඩුනා කියලා ඔප්පු කරන්න දඟනවා. ඒවට තමයි කන පින්දම් ගන්නවයි කියලා කියන්නේ සම්පප්පලාප කියලා කියන්නේ. මෙන්න මේක කතා නොකර ඉන්නවා නම් පරිසර දූෂණය අඩු වෙනවා. ශබ්ද දූෂණයත් අඩු වෙනවා. වෙලා තියෙන්නේ ඒක නඩ කතා නොකර ඉන්නම බෑ. ඒකමයි කතාව. උදේ ඉඳලා හැන්ද වෙනකන් සතිය කැඩිච්චව ගැන කතා කර කර ඉන්නවා. ඒකට අලුත් වචනයක් හම්බුණා මගේ ශබ්ද මාලාවට අකුසල සමාපatti කියලා. අකුසලයට සමවැදිලා ඒකට සාදු කී කියයි ඉන්න. ඉතින් අනිවාර්යයෙන්ම අපායි. අනිවාර්යයෙන්ම අපායි. අයි වැරදි විතරමනේ කතා කරන්නේ. ඉතින් මරණ මොහොතේ මොකද්ද ඉස්සරහට එන්නේ කියලා මම පොට්ටේකට උනත් කියයි. මේක නැකත් බලන්න ඕනේ නැහැ. එවනේ හොඳ ටික විතරක් කතා කරන්න. අරකද කතා කරනකොට ඒගොල්ලෝගේ ඉදිපාඩුවක් එන්නේ. හොඳ ටික විතරක් කතා කරන්න ගියාම මරණ මොහොතේදී හරි හොඳ දෙයට හිතයයි. එදාට හැකි සංඥාව සක්කෝ එහෙම නැත්නම් මේ යෝනිසෝමනසිකාරය එනවා. එදාට සත්පුරුෂය කියන්නේ කවුද කියලා තේරෙයි. ඒ වගේම මේ අනෙක් නෑ බෑ කියන කට්ටිය මීට තල්ලු කරලා පැත්ත කර ගන්න. කියලා කරන්නත් එපා. ඒකට නොදැනෙන්න වමට සිග්නල් දාලා දකුණ කපලා යන එකයි තියෙන්නේ. අපි අමීගාගෙන. අවසරයි ගෞරවනීය සාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි ආස්වාස කිරීමේදී ආස්වාස සුලන් රැල්ල උඩුතල්ලේ ස්ථානයක ගැටෙන බවත් ප්‍රශ්වාස සුලන් රැල්ල උඩුතොලේ ගැටෙන බවත් නිරීක්ෂණය කළෙමි. අලුයම භාවනා කිරීමේදී මුලින් කෝච්චියක් යන්නාසේ දැනුණ හුලන් රැල්ල තුනී වී ගොස් පාළු නිහඬි බවක් ඇතිවිනි. නමුත් පසුව හැම අවස්ථාවකදීම නිදිබර ගතියක් සමග හීන දකින්නාක් මෙන් සිටිවිලි ඇතිවිය. එවිට මම නැගිට සක්මන් භාවනාවේ යෙදුණෙමි. යටිපතුල් පාපිස්සේ හා වැලිවල ගැටෙන අයුරුත් පොළොව පස්සට තල්ලු කර මම ඉදිරියට යන අයුරුත් නිරීක්ෂණය කෙලෙමි. ස්වාමින් වහන්සේ නිදිමත ගතියක් ඇති වූ විට සක්මන් භාවනාව ටික වේලාවක් කර නැවත පර්යංකයට යාම සුදුසුද? තෙරුවන් සරණයි. ඔය ඇත්තට මේ නිදිමත ගතිය ඉක්මවන්න බැරි වෙයි. නිදිමත ගතියට යහපැත්ත බලා ගන්න බැරි වෙයි කිව්වොත් අපි පිළියම් කරන්න. ඇත්තටම නිදිමත කරතින් එහා පැත්ත බලන්න පුළුවන්. නිදිමතට ලෑස්ති වෙලා ගිහිල්ලා මේක එන්නේ රූප රූප රූප සංඥා බාටපත් උනාට පස්සේ එහෙම නැත්නම් මේ යථාර්ථයේ සහ සංකල්ප පැටලවෙන වෙලාව මේක බලන්නේ නැතුව කවදාවත් නියන් දකින්න බෑ. ඒ නිසා හිතෙනවා නම් මට මේක විඳ ගන්න බැරි වෙයි, විඳ ගන්න බැරි වෙයි, යහපතට යන්න බැරි වෙයි කියලා උපක්‍රම කරන්න. එතකොට හැබැයි සම්පූර්ණ පරාජිත අත්දැකීමක්. නෑ මම මේක පරියන්කේම ඉඳගෙන මම මේ කවදා හරි එහා පැත්ත දකිනවා. විනිවිද දකින්නවා කියලා ලෑස්තිලා ගිහිල්ලා බැලුවොත් තේරෙවි මේ හීනේ මේ මායාව මේ මිරිඟුව සහ රූප සංඥා කියන හතර අපේ දවසේ වැඩි වේලාවක් අපි තියෙනවා. ඒ නිසා මට ඕන දේ නෙවෙයි වෙන්නේ. හීනෙක ඉන්නේ. හැබැයි ඒක අර සාමාන්‍ය හිණයකට වැඩිය මේකට යන්න පුළුවන්. ඒකට අවදි වෙන්න පුළුවන්. මේකට උත්සන්න ආසන්න වෙන්න පුළුවන්. ඒක තමයි උඩු හිතේ ඉඳලා යටි හිතට යනවයි කියලා ඔය වෙස්ටර්න් සයිකොලොජි වල පෙන්වන්න හදන්නේ. මේක මේ උඩු හිතේ ඉඳලා යටි හිතට ටනල් එකක් නැත්නම් බිංගයක් කරන වෙලාව. ඔත්තන තමයි අමාරු තැන. ඒ නිසා ඕකෙන් ගිහිල්ලා සක්මණට යනවයි කියලා කියන්නේ අපි අර බිංගේ හැරිලා වැඩේ නතර කරලා මේකට බය වෙලා උඹස් බයක් ඇතිවෙන පැත්තකට පයින්න. ඉතින් යෝගාවචරයට එහා පැත්ත බලින්න පුළුවන් වෙයි කියලා සද්දා හැකි සංඥාව නැත්නම් සක්මන් කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක පරාජිත හැඟීමක් බවත් ප්‍රශ්නෙම් පැන යාමක් බවත් කවදා හෝ මේ යථාර්ථය සහ සංකල්ප දෙක අතරමැද මේ තඩමාරු වෙන වෙලාවේදී මේ தત્ත්වයේ මට කිසිම පාලන ශක්තියක් අධිකාරී ශක්තියක් ආණ්ඩු මට්ටු කරන කමක් නැහැ හැබැයි බලාන හිටියට කිසි ප්‍රශ්නයක් නැහැ. බලන්න හිටියොත් විතරක් අපේ හිත ෂට වෙන හැටි, මායාවී වෙන හැටි, වංචනික ධර්ම වලට යට වෙන හැටි බලන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ සක්මණේ ගිය ගමන් ඒ සම්පූර්ණ ජවනිකාව රෙච්චර වෙලා තම්බගෙන තම්බගෙන ගිහිල්ලා තැම්බීගෙන එනකොට වැහුම් ඇරියා වගේ යනවා. ඒ නිසා මතක තියාගන්න කවදා හෝ මේ නින්දට අවදි වෙනවා මේ නින්ද වගේ එන එකට අවදි වෙන එකටයි ප්‍රබුද්ධ වෙන එකටයි බුදු වෙනවා කියන්නේ. ඒකයි අවබෝධය කියලා කියන්නේ. ඒකයි භාවනා තියෙන ප්‍රබුද්ධ භාවය, බුද්ධ භාවය. ඒකේ මග ඇරලා යන්න බය නම්. මග ඇරලා යන්න ආත්ම විශ්වාසය නැත්නම් මම ප්‍රාර්ථනා කරන කවදා හෝ මම මේක විනිවිද ගන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා. වයසට යන්න ඉස්සර වෙලා. ලෙඩ වෙන්න ඉස්සෙල්ලා. මොකද ඒ වෙලාවදී මේක කරන්න අමාරුයි. හැබැයි මේ භාවනා දක්ෂ නිසා ඒ අතිරණ අවස්ථාව ඒ කලවම් අවස්ථාව වෙනවා. මේකට ලෑස්ති වෙලා යන්න පුළුවන් නම් ඒක ජයග්‍රහණයක්. ලෑස්තිලා ගියේ නැත්තම් ආ දැන් මම නැගිටලා සක්මන්ට යන්න ඕන කියලා අපි විකල්ප හොයනවා. ඒ නිසා විකල්ප ගියාට ප්‍රශ්නයක් නැහැ. සැකනම්. හැබැයි සැක නැතුව කවදා හෝ මං විනිවිද යතිය යුතුයි කියන අදිෂ්ඨානය අරගෙන වාඩි වාඩි වෙන්න. ඒකට තමයි ටික ටික ටික ටික ඔය මේ සංකල්ප තහ යථාර්ථ අතර තියෙන ඔය මාරුව දැක ගන්න පුළුවන් වෙයි. මේක මගේ මනස නෙවෙයි මේ මානව මනස. සමස්ත මානවය අපි මේ හදාරන්නේ. ඒ නිසා කවුරු මේ හදාරීම කෙරුවත් මානවයට පිච්ච ලොකුම ලොකු හෙලිදරව්වක් මේ. මේක ඉස්ලාම් කිරේ බුදුහාමුදුරෝ. ඒකල උන්වහන්සේ දැනගත්ත ඒක කාට හරි ශිල්පේ දන්නවනම් කරන්න පුළුවන් කියලා. එහෙම නැතුව මේ ගුඪ ධර්මයක්වත් දෙයයන්ාන්සේගේ වැඩක් නෙවෙයි කියලා. හැබැයි හිතා ගන්න අමාරුයි. මේ එක්කෙනෙකුට එහාට යන්න පුළුවන් කියන එකත් ගිය කෙනෙකුටත් හිතා ගන්න අමාරුයි. තව කෙනෙකුට මේක කියලා දෙන්න පුළුවන් වෙයි කියලා. ඔව් සරුවචනාසිකේ ධර්මයෙන් නෛර්යානික தત્ත්වය තමයි ඒ ඒ කියාගන්න බැරි දෙයට උන්වහන්සේපත් කරනවා. පත් කරලා එතන හෙම්බත් වෙන්න ආයෙත්. ඒකල කියනවා කවදා හරි විදපන්. කාගෙන ඵලයන්. විකල්ප හොයන්න යන්න එපා. මේ පැනලා යන්න එපා. ඔබට සද්ධාව තියෙනවා, ඔබට සීලය තියෙනවා, ඔබට සතිය තියෙනවා. කාගෙන ඵලයන් කියලා අර වණ්ඩපත ජාතකයේ හාරලා හාරලා හාරලා කාන්තාරේ ඔක්කොමලා හෙම්බත් වෙන වතුර නැහැ කියලා. ගල්සාතු නායකයා කන තියලා කියනවා හෙම්බත් වෙලා බෑ දැන් ගල තියෙන කඩපං කඩ යට වතුර තියෙන. ඉතින් ඔක්කොම කියනවා මෙච්චර අපේ නායකයා අපිව මරනවා මේ කාන්තාරේ දැන් මේ ගල කඩන්න ගන්නද පුළුවන් නේ කියලා. නෑ කියනවා අවසාන කුළු පාර ගහපන්. ඕක යට වතුර තියෙනවා කියලා. ගැහුවට පස්සේ වතුර පාරක් මතුනාලු. ඒ කියනවා මම දන්නේ තාමත් ඒ කාන්තාරේ තියෙන ക്ഷേම භූමිය තාම පවතිනවලු පිරිසිදු වතුර එනවලු එතනින්. මෙතෙන් යනකොට ඔක්කොම හිම්බත් තමයි. ඔක්කොමලා කියන්නේ දැන් ඉතින් වතුර නැහැ. නායකයා කිව්වට හැරුවා නම් ගල මුකුත් කරන්න බෑ. නායකයා දන්නවා ගල යට වතුර තියෙනවා. ගල ඉක්මවල බලන්න පුළුවන් යාට. ගල විනිවිදලා බලන්න පුළුවන්. ඊට සේවක අරගෙන මය වෙන්නව ගහපන්. ගහුවට පස්සේ කියන අපි ඔතෙන්ද ගිහිලා කී ලක්ෂ කෝටි වරක් ආපහු එන්න ඇති කියලා හිතන්නේ. මේක නිදිමතක් වෙන්න ඇති. මේක කෙලෙසයක් වෙන්න ඇති. මේක සතිය නැති උනා වෙන්න ඇති. මේක සද්ධාව නැති උනා වෙන්න ඇති. මේක සීලේ කඩන වෙන්න ඇති කියලා අපි විසින්ම නැස්චාර්ජ් දාලා පස්සට එනවා. කවදා හෝ කම්මෝගෝචිකාගෝ රාජාවෝ මාවෝ ගංගාවෝ කියලා පැනපන්. All frog jump into frog jump into the old pond plop. ආපහු ආවොත් ආයෙ වටවලල්ලේ කරගෙන එකයි තියෙන්නේ. ඉතින් එහෙම යන්න ලැබේවා කියලා අපි අර ඊගා ප්‍රශ්න. අවසරයි ගරු ස්වාමින් වහන්සේ ඊයේ රාත්‍රියේ දුන් උපදෙස් සිතට ගත්ෙමි. වැඩමුළුවේ ආරමුණ දිගටම සතිය පැවැත්වීම බවද සිතට ගත්ෙමි. ඒ උපදේශයේ ක්‍රියාත්මක කිරීමට හැකි හැම අවස්ථාවෙම උත්සාහ ගත්ෙමි. මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සති භාවනාව වරහන් දාලා ලියලා තියෙනවා සක්මන් භාවනාවේදීද සතිය පැවැත්වීමට උත්සාහ ගත්ෙමි. පර්යංකේ වාඩි වී මුලින්ම ඒ වාඩි වී සිටින ඉරියව්ව කෙරෙහි සතිමත්ව සිටියෙමි. බාධක පැමුණිනි. ශබ්ද සිතුවිලි ටික වේලා ඇති විය. ටික වේලාවකින් හුස්ම රැල්ල ප්‍රකට විය. ආශ්වාසය හා ප්‍රශ්වාසය කෙරෙහි අරමුණු ගත්ෙමි. සංසුන් ගතියක් දැනෙන්නට විය. ටික වේලාවක් ගත වූ පසුව හුස්ම රැල්ල ප්‍රකට වූයේ නැත. ඒ මට ඒ අතරතුර ශබ්ද ඇසුනි. සිතුවිලිද පැමිණිනි. නම් නමුත් එලෙසින්ම සිටීමට සිත්විය. ටික වේලාවකින් ලොකු ශබ්දයක් ගන්ටාර ශබ්දයේ විය යුතුයි නමුත් ශාන්ත ගතියක් ඇති වී තිබුණ නිසා එලෙසම සිටියෙමි. කිසිවක් නොදැනී ගියේය. ඉන්පසුව කකුල් හිරිවැටි ඇති බව දැනුනි. නැගිටින්නට සිතුනේ නැත. ටික වේලාවකට පසුව ඈතින් ශබ්ද ඇසුනි. ඇස්සර බැලුවෙමි. භාවනා ශාලාවේ සියල්ලෝම ගොස්ය. දහවල් දාණය සඳහා මට උපදෙසක් දෙන්න. දෙපා වැඳ නමස්කාර කරමි. මොනවද ඉතින් නැගිටලා ගිහලා බත් ටික කන එකයි තියෙන්නේ. මොනවද උට උදෙන්න තියෙන ඔබේ. නැත කන්න එපයි කියලා කියගේ ඒකේ ප්‍රශ්නකුත් නැහැ. අපි hina කාලා ජීවත් වෙනවා. අපි සතුටයි කාලා ජීවත් වෙනවා. ප්‍රිය ප්‍රියමේ මාගේ ආහාරේ ඉන්න බුණ ඒ වගේ භාවනා යනවනම් දෙවේ වේලක් දැන් නොකරුවයි කියලා බඩ පැලවෙන්නේ නැහැ. මොකුත් වෙන්නේ. උපදේශය මෙච්චරයි. ඔය වගේ හම්බ වෙන්නේ හම්බ වෙච්ච වෙලාවේ කරගෙන යන්නේ සංවිධායකයෝ එහෙම ටිකක් පොඩ්ඩක් අපිට වලි දානවා ඒ ලාට ගණන් ගන්න එපා. ඉතින් බැන්නට මොකද ගහන්නේ? සංවිධායකයන්ගේ ෂේප් වෙන්න ඕන නම් ඒක කියලා දා ගන්න මම මේ ඇඟිට්ටේ නැත්තම් ඔයාට විරුද්ධව ප්‍රොටෙස්ට් කරනව නෙවෙයි මේ මට ඕනකම නිසා තරහ වෙන්න එපයි කියලා වාඩිලා ටිකට කරගෙන යන්න. මෙහි આવොත් විතරම පිස්සු කෙලින්න පුළුවන්. පිටතැන් හිලා ගෙදරින් තියට ගේම ඌ හම්බ වෙන්න ඔලුවට වක් කරන වතුර එකක් ගෙනලා කවුරු හරි. ඒ නිසා ඒ දිගට කරන්න වගේ හම්බ වෙච්ච වෙලාවේ මුලින් ඉඳලම තියෙන උපදේශය වුණා සතිය පිටනකයි වැඩේ මට පුළු ඉරියව්වේ පිටවන්න පුළුවන් කියනකොටම හැකි සංඥාව ඇවිල්ලා තියෙනවා. ඒක එලියන්න තරම් දක්ෂකමකුත් තියෙනවා. ඉතින් ඒකට මොන જાති කෙරුවත් සතිය කැඩෙන්නේ නැහැ. එක තැනක වැරදි වාක්‍යයක් තියෙනවා. හිටියට හිටියට ආනපානේ ප්‍රකට වුණේ නැහැ කියලා. ඒ කියන්නේ මොකද්ද ඒකේ අපේක්ෂාවක් තිබිලා තියෙනවා. නැත්තම් මේ වාක්‍ය අවශ්‍ය නැහැ. මේ වාක්‍ය අයින් කරන්න රචනය බොහොම ලස්සනයි. මම බලන්නේ හිටියා හිටියා ආනාපාන ප්‍රකට වුණ නැහැ කියලා කියන්නේ ඒක මොකද්දෝ අපේක්ෂාවක් තියෙනවා. අනිත් ටික හොඳයි. ඒක නිසා ඒ වගේ අවස්ථාවල් මේ පළවෙනි දවසේ නෙමෙයි අපි අපේක්ෂා කරන්නේ නැහැ පළවෙනි දවසේ. අපි අපේක්ෂා කරන තුන්වෙනි හතරවෙනි දවස් වෙනකොට ඒ කියන්නේ කලින් පුරුදු කරපේ කියන්නේ මේ සටහන් කරන්නේ මේ ප්‍රශ්න ලියන්නේ. ඒ නිසා මේ වගේ වෙලාවක් ආපුවාම බුදුහාමුදුරු ඉස්සරහට ආවත් නැගිටින්න එපයි කියලා අපි ලොකු සංසිතිවි. වේලක් වැරදුනත් කාගෙන් බැනුම් අහන්න වුණත් ඒ හම්බෙච්ච ටික කරගන්න මොකද අනිත් දවසේ ඕක එකලස්සලා එන්න ආයේ කල්ප කීයක් ඇයිද දන්නේ නොඑන්න පුළුවන් ඒ නිසා හම්බෙච්ච වෙලාවේ කලදුටු කඩ බලයි ගන්න නැත්තම් සීගන් සීගන් කියලා වැඩ කරන ගොඩගොවියෙක් වගේ වැස්ස වහින වෙලාවේ හා ගන්න කරගෙන යන්නේ එතකොට වේලක් දෙයක් අමතකුණයි කියලා ගණන් ගන්න එපා උපදේශයක් වෙන දෙන්න දෙයක් නැහැ විශේෂයෙන් අවසරයි ගරුතර ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය සක්මන් භාවනාව පිළිබඳවයි. උඩ වැලිමලුවේ සක්මන් භාවනාවේදී මම වම දකුණ වශයෙන් මෙනෙහි කිරීම ආරම්භ කළෙමි. පසුව එය ඔසවනවා, තබනවා යයි මෙනෙහි කරමින් ඇවිදීමේ වේගය අඩු කෙලෙමි. මෙසේ පියවර 30ක් පමණ සිත පිට නොයා මෙනෙහි කළ හැකිය. සිත පිට යාමේදීද එය වහා දැනගෙන නැවත වරක් පාද වෙත සිත යොමු කෙලෙමි. මෙසේ පෑ භාගයක් පමණ සක්මන් කළ පසු පාදයේ වේදනාවක් ඇඟිලි පෙදෙසේ වේදනාවක් හටගැනේ. එම වේදනාව වේදනාවක් වශයෙන් මෙනෙහි කිරීම කළ අතර පසුව හිත සමාධිමත් වූ බැව් වැටහුණ නිසා වරහන් දාලා ලියලා තියෙනවා මූණ පෙදෙසේ ඇති වූ යම් හිරිවැටීමක් නිසා පරයන්කයට වාඩි වුනිමි. මෙසේ සිත සමාධිමත් වූ ආයයි සිතීම නිවැරදිද? එසේ නැතහොත් තවත් සක්මන් භාවනාව දිගට කරගෙන යා යුතුයද? ඔබ වහන්සේ කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. මේ වගේ එක එක தත්වල නම් වණං එහෙම නැත්නම් ඒ තාරාතිරං කල්පනා කිරීම මාන්නේ මානේ කියන චෛතසිකේ හැටි ඉන්නවට මේ ඉස්සරහට යනවාද මේක සතියද මේක සමාධියද මේක ප්‍රඥාවද ආදි වශයෙන් මනින්න ගිරන්න හදන මේ හැම එකක්ම බාධාවක්. නැත්නම් අපිට අර වෙලා තියෙන ඉතින් අදිෂ්ඨාන ශක්තියක් ගන්න ගැම්මක් ගන්න මේක ජයග්‍රහණයක් නම් අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. නමුත් තේරෙනව කවදා හරි ලියන්න තියෙන මල්ල ඔබ ඔබින් දෙපා කරගෙන යන්න. ඒ කරන දේ නැත්නම් මේ නිසින්ින්දේ භාවනාවට එළඹිච්ච ගමන් බාධා කරන්නෙම මේක මනින්න යෑම නිසා. ඒ මනින්නෙම සැකේ මේ ලක්ෂණ මේකේ හොඳ පැත්තට කියන්නේ අදිමොක්කේ කියලා පෙරදැක්මක් තියෙනවා. මම වෙන්දට වෙලිය යන්නේ නැති ගමනක් යන්නේ මේලා එකයි කරන්න තියෙන්නේ. මේ නිසිනින්ද මේක යන්න අරින්න. මේක ඔබ ඔබ බලන්න එපා. ඔබ බලන්නේ සැකේට නැත්නම් සද්ධාව නැතිකමට ඒ වෙනුවට යෝගාවචරයට වේලාවක පහරනවා අදිමොක්ක චෛතසිකය විශ්වසනීයත්වයක් පහළ වෙනවා ඒ වගේම පෙරදැක්මක් පේනවා. මේක මනින්න කියන්න ගියොත් ගමනට බාධායි. ඒ නිසා මේ වෙලාවේ මොකුත් නැහැ. මම මම දෙනවා සම්පූර්ණ නිසි බලතල විධායක බලතල සතිය අතට අරගෙන ඵලයන් කියලා. ඉතින් ඒ ඒ අදිමොක්කේ පහළ වෙනකන් යෝගාවචරය හැම වෙලාවෙම දෙකට දෙතාවරෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් ඒ කෙනා මොන්න පින තිබුණත් මොන දේ උපයවුවත් ඒ දේ යාට දිරවන්නෙත් නැහැ රස දැනෙන්නෙත් නැහැ. මොකද ඒක සැකේ. කවදා හෝ අදිමොක්කේ පහළ වෙච්ච දවසේ අපි කප්පසාද වෙන්නේ ඒක මනමයි පස්සේ පේනවා සරුවචනන්සේ මේ පෙන්වලා තියෙන පාරේ ඔබ ඔබ බලන්න දෙයක් නැහැ. හැබැයි ඔබ ඔබ බලන්න බුදුහාමර අපිට ඉඩ දීලා තියෙනවා. සැකන. නමුත් සැක නැතුව යන්න පුළුවන් වෙන්නේ මේක සැරයක් ඔබලා බලලා මේකෙන් වෙච්ච පාඩුව නැත්තම් මේකෙන් වෙච්ච මේ කාලේ නාස්තිම දැනගෙන අනිත් දවසේ දිගටම යන්නේක තමයි කරන්නේ. මම ඉස්සල්ලා කියනවා වගේ අර භවනාදී සැකේනවා නැගිටලා ගිහලා නිදිමත වෙනවා භාවනා කරලා සක්ම භාවනා කරද්දී වැරද්දක් නැහැ. මේකෙත් තියෙන විදිහට මේක සමාධියට නැති කියලා මැනුවට බැලුවටදී ප්‍රශ්නයක් නැහැ. නමුත් කවදා හරි තමන්න තේරෙයි මේ ඔබ ඔබ බලන්නේ නැති අදිමොක්ක චෛසික පහළ වුණාට පස්සේ මොකක්වත් නැහැ. ඒ ඉන්න ඉරියව්වෙම ඒ ගත්ත ගැම්මෙම කාගෙන යන එක තමයි තියෙන්නේ. ඒක වෙන්න පොඩ්ඩකට ඉස්සලා අපි මේ වගේ හලහප්පලා දානවා. එහෙම වෙච්ච වාර ගන්න අපේ ජීවිතවල ගණන් කරන්න බැරි තරම්. කවදා හරි මේක ගත්ත ගැම්ම අරගෙන ඉදිරියට යන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නයට. අවසරයි ගෞරවනීය සාමින් වහන්ස දිනපතා කරන වැඩවලදී මම දැන් මෙතන යනුවෙන් සතිමත් වීම මාස කිහිපයකට පෙර සිට මම පුහුණු වූයෙමි. ළඟදී සිට මම දැන් මෙතන යනුවෙන් සතිමත් වෙද්දී හිතේ මතුවන නුරුස්නා ගති වෙන අය මැනීම අදහස් චේතනා වැඩි වැඩියෙන් දකිමි. සතිය යොමු වන්නේ මනසටය. ඉරියව්වට වඩා මනස දෙසට සතිය යොමු වෙයි. මේ පිළිබඳව උපදෙස් පතමි. තිරුවන් සරණයි. ඒ කොච්චර මනසට යොමු වුණත් ඉරියව් පරීක්ෂා කිරීමේ හැකියාව ඉරියව් ඉරියව් පරීක්ෂා කිරීමේ ඉඩ ප්‍රස්තාව නැතිලා නැත්තම් භාවනා කැඩලා නැහැ. හිත යනවා රූප ධර්ම දිගේ දක්ෂ වුණාට පස්සේ ඉබේම නාම ධර්ම වලට යනවා. නමුත් එතකොට හරිද වැරදිද මේක වැරදිද කියලා සැක පහළ වෙනවා නම් උරගා බලන්න පුළුවන් රූප ධර්මත් එක්ක විතරයි. නාම ධර්මත් එක්ක උරගා බැලීම කරන්න බෑ. ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඒ නිසා සැකයක් එනවනම් මනසේ තියුණට කමන්නේ මට මම ඉඳගෙනයි මේ ඉන්නේ හිටකට නෙවෙයි. ඇවිදිමින් නෙවෙයි. නිදාගෙන නෙවෙයි කියන එක දැනගන්න පුළුවන් නම් මතක තියාගන්න භාවනාවේ සැක කරන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් භාවනා ඉදිරියට යන්නේ සැකේ දුරු කිරීම සඳහා විතර ප්‍රත්‍යක්ෂණය සඳහා මේ කරන හැබැයි ඒක කාලීනාස්ති කිරීම. ඒකත් නොකර යන්න පුළුවන් නම් වඩා හොඳයි. අවසරයි ගරුතර ස්වාමින් වහන්ස මම හුස්ම දෙස බලා සිටියෙමි. දිග හුස්ම, කෙටි හුස්ම හඳුනා ගතිමි. ඉන්පසු හුස්ම කෙටි වී ගොස් නොදැනී ගිය අතර සංසුම් බවක් හිස් බවක් දැනුනි. නැවත හුස්ම දෙස බැලීමේදී එයද සොයාගත හැකි වුණි. කොන්දේ වේදනාවක් දැනී ඉන්පසු හිත පිට ගියේය. මෙය පහදා දෙන්න ඔබ වහන්සේට පිං සිදු වේවා. ඔය වගේ අර ආනපන හොයන ගතිය කොන්ද පිට අමාරුවක් ඇවිල්ලා සතිය කැඩුනා වගේ කියන දේවල් වලදී පරීක්ෂා කරන්න ඒක සතිය කැඩීමක්ද අරමුණු මාරුවීමක් විතරක්ද වෙන්නේ කියලා. දැන් මොනවත් නැතුව නිසින්ින්ද ඉන්නකොට ආයෙ හුස්ම හොයන්න යනවායි කියලා කියන්නේ පෑදීතියට බොරදී දමා ගැනීමක්. ඒක නිසා ඒ වෙලාවේදී විවේක වෙච්ච එක තවදුරටත් ආනපන හොයන්න නැතුව විවේකම වෙන්න දෙන්න පුළුවන් එක අනුග්‍රහයක් කියනවා. ඊට පස්සේ කොන්දේ මාරුවක් ආවට මේ වේදනාව සතිය වැඩි කරන එකක්ද අඩු කරන එකක්ද කියලා බලනවා මිස වේදනාව නැති කරන්න කටයුතු කරන්න කියකම සතියේ තියෙන අවධානය නැති වෙනවා. ඉතින් කොයි එකෙමුත් වෙන්නේ සතිය උද්දීපනය කරන එක. මේකේ තියෙන්නේ උත්ප්‍රේරක ශෝපා ස්වභාවයක්. හැම අරමුණක්ම උත්ප්‍රේරණය කරනවා. යෝගාවචර හේතුන සතිය කඩනවා කියනවා. එනිසා ඒක තේරුම් ගන්නකම් කමඨාන් සුද්ධ කරන්න ඕනේ. නමුත් කවදා හරි මතක තියාගත්තොත් මේ මොනම දෙයකින්වත් මම අසතිමත් වෙනව නෙවෙයි වෙන දේ පිළිබඳව සතිමත් වෙන හැබැයි සතිමත් වෙන්න වෙන්න වැටෙන්නේ පාලනකින් තොර භාවය අනාත්ම භාවය. සුඛ භාවනේ දුක්ඛ භාවය. නිත්‍ය භාවනය අනිත්‍ය භාවය. ඒ නිසා සත්‍ය වැඩෙන්න වැඩෙන්න අනිච්ච දුක්ඛං අනත්තං තේරෙනවා. එතකොට ඒක සත්‍ය කැඩීමක් කියලා වර්ධව ගත්තොත් වංචනික ධර්මයක් වෙනවා. ඊස්සේ අන්නේ වංචනික ධර්මයට එලා ගැටගෙවදින්න දෙන්නේ නැතුව ඒ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ නැත්නම් ඒකට ලෑස්තිලා ගමන යනවනම් මේක හොඳ සියුම් අභියෝගයක් ඥානවන්තයෙකුට විශ්වාසගත හැකි. අවසරයි ගෞරවනීය සාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව ආස්වාසයේ නාසිකාග්‍රය දකුණු පසින් ඇතුළු වී ප්‍රස්වාසයේ වම් පැත්තෙන් උණුසුම් ලෙස දැනීම වන අතර සිත නොදුවා එම අරමුණ තුල රැඳීම ගැන කරුණු වටහා දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒක ඇත්තටම හැන්දෙන් කවන්න ඕනේ නෑ යෝගාවචරයේ තේරුම් අරගන්න ඕනේ. අපි ඒ කර්මණක ඉඳගෙන තව අරමුණට යන්නේ නැති වෙන්න අරස කරනවා කියලා කියන්නේ මේ ඇති වෙච්ච සතිය විවිධාංගීකරණය වෙන්න දෙන්නේ නැහැ. පැලේ අතු ඉති බෙදිලා යන්න දෙන්නේ නැහැ. අරමුණ මාරුණාට සතිය කැඩෙන්නේ නැහැ කියලා බලන්න නම් බාධා එන්න ඕනේ. එතකොටම අනේ මේක පිට නොයාවා අරමුණු නොයේවා කියලා අපේ හිතේන ඇතුළේගෙන ප්‍රාර්ථනාවත් අරමුණක් විතරයි. ඒ වුණත් ප්‍රශ්නයක් නැහැ. කොයි අරමුණට ගියා සතිය කැඩෙන්නේ නැහැ කියලා අල්ලගත්ත දවසේ තේිනවා අරමුණ කියන්නේ කොච්චර දිරච්ච දෙයක්ද සතිය ගැන කොච්චර අතිබල සම්පන්න දෙයක්ද කියලා තේරුම් ගත්ත දවසේ යෝගාචර තියෙනවා මේක උරගා බලන්න නැතුව මේ දේ අපිට වැටහෙන්නේ. අපි හිතන්නේ සතිය ඉතාම දිරච්ච දෙයක් අරමුණ කියන්නේ අතිබල සම්පන්න දෙයක්. ඒ නිසා අරමුණ මාරුච්ච ගමන් සතිය කඩලා යයි කියලා. සම්පූර්ණ ඕකනේ පැත තියෙනවා. සතිය අතිබල සම්පන්නයි මොනම අරමුණකට කඩන්න බෑ. හැබැයි කැඩෙනවයි කියලා හිතෙන මෝඩ අදහසට කැඩෙනවා. ඒව නොසිතා ඉදිරියට යන්නයි අවෙක් අප්‍රදාදේ නැත්තම් මේ කියන අදිමොක්කය සද්ධාව ඕනේ. ඒක හැබැයි හිතලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඔහොම කරගෙන කරගෙන යනකොට දවසක ආම්බෙන් වගේ දවසක වැටෙයි. අද අපි කතා කරපු හැම ප්‍රශ්නකදීම මේක කියුණා. ඒ නිසා මේක ඇහෙනකොට ඇහෙනකොට කවදා හරි ඒ හරි පැත්තට වැටෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා අත්දැකීම් සඳහන් කරලා තියෙන්නේ මාස 8ක පමණ භාවනා කාලයකින් පසු මා තුළ සිදු වූ වෙනස්කම් ඔබ වහන්සේගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කරමි. මගේ සිත තුළ පෙර තිබිය සතුට මෙන්ම දුකද තුනී වී ඇත. සිතට ආවේගශීලී භාවයක් ආවත් ඒ ඊතා කෙටි මොහොතකින් නවතාගත හැකිය. යමක් කිරීමට පෙර කීප විටක්ම සිතන්නට පෙළඹෙන නිසා මගේ වැඩ ඊතා හෙමින් සිදුවේ. ඥාති සංග්‍රහය ඊටමත් අඩුය. ආහාර ගැනීමට එතම ඊතරම් ප්‍රියතාවයක් නැත. ශරීර ශක්තිය අඩුයයි සිතේ. මගේ නිවසට වඩා නිස්සරණ වනය මා තුළ සැනසීමක් ඇති කරයි. අපිට හැබැයි වෙන තැනක් හොයාගන්න වෙයි මට. පළවෙනි ස්ථානයේ එම භාවනාවට දී ඇති නිසා නිවසේද දෛනිකව මෙම කාර්ය කරන්නෙමි. මේ සියල්ල වෙනුවෙන් ඔබ වහන්සේට নমස්කාරය වේවා දීර්ඝායු වේවා. නිකන් සම්පප්පලාප විතරයි. මට ඕන කරලා තියෙන්නේ මෙහෙදි කරපු හොඳම පරියන්ක විස්තර කියන්නේ ඔය කේන්දරම කුතරණයම. මේවා නිකන් ලව් ලෙටර්ස් වගේ. ඊයාව නම් ඇලන්ටයින් ඩේට් එකට ගන්න තිබ්බා. අවසරයි ගරු ස්වාමින් වහන්ස පර්යංකේ ආනාපාන සති භාවනාව අවුරුදු කීපයක් කරගෙන ආවෙමි. පසුගිය අවුරුද්දේදී දිනපතා નિયમિત වේලාවකට සමහර විට මතු වූ ප්‍රශ්න ඔබගේ උපදෙස් ඇතුව ඊටා හොඳින් කරගෙන ආවෙමි. නමුත් මෙවර භාවනා වැඩමුළුවේ පළමු පර්යංකයේ ආනාපාන සතිය වඩන විට ඈත අතීතයේදී මෙන් දනහිසක වේදනාවක් මතු වී යවුත් අවධානය එයත් හුස්ම රැල්ලත් අතර රැඳුණා. ඉන් ඔබට යෑමට බැරි වුණා. නමුත් පිටත ශබ්ද හෝ අනිත් දේවලින් අවධානයට කිසිම අවහිරයක් නොවුනි. මෙසේ පළපුරුදු තත්ත්වයක් පෙර භාවනා කිරීමට පටන් ගන්නා කාලයේ මෙන් අවහිර මතුවීම සාමාන්‍යයක්ද මා වාඩි වෙන කුෂන් මෙට්ටය නම් මට මම ගෙදරදී භාවිතා කරන එකතරම් දන හිසට සපෝට් එකක් නොදේ. පස්සත් ඒකම දන්නේ නැහැ. කොට්ටේ නම් ඒකම තමයි. දැන් මේ කියන්නේ assuming අර beginners mind දන්නේ ආවට පස්සේ අපි හැමදාම අලුතෙන් කරන්න අපිට ඊ ආපු එක දාවත් එකයි නැතත් එකයි ඊ ආපු වේදනාවත් එකයි නැතත් එකයි ඒක සිම්ප්ලි කියනවා හැමදාම අලුතෙන් පටන් ගන්න කෙනෙකු විදිහට භාවනා කරා ඒක ඉවරනේ මුදිට මේ අතනගේ අතන කැක්කුව මට ඊ වගේ ආව අතන අත්දැකීම ඊ වගේ ආව කියන පටලවිල්ලක් එන්න ඕනේ මේක සාමාන්‍ය හිතේ ස්වභාවය ඉතින් ස්වභාවය තමයි නිතරම මොකක් කරේක දන්දන් දෙකන අර කියන්නේ නිකන් ඉනසන්ස්. එහෙම නැත්නම් අහිංසක වෙන්න. මං ඉඳගෙන ඉන්න එක ලොකු පිනක් නේ. වේදනාව තියෙද්දී හරි ඉඳගෙන ඉන්න එක කතා නොකර ඉන්න කියලා ඒ ටික බලන්න තරම් නිහතමානී ඒක නිහතමානී කරනද අහිංසක කියන වචන තමයි පාවිච්චි වෙන්නේ. ඒක නැති කරලා සංකර කරන්න තියෙන හැම දෙෙම ඒ චින්තාමය ඥාන වශයෙන් කරදර කරනවා. ඒ නිසා පළවෙනි දවසේ වුණාට කමන්නේ නැහැ. ඒක අහලා තියෙන ප්‍රශ්නෙට ඒක ස්වභාවිකයි කියලා ගන්න. නමුත් භාවනා නතර කරන්න බෑ. දිගට කරන යනකොට දවස් දෙක තුනක් කරන යනකොට ආයෙසරයක් අපිට හොඳ තෝතැන්නක් ලැබෙයි. ඒ නිසා ආධුනික මනස ඉංග්‍රීසියෙන් කියන්නේ beginners mind. මේක නැතිකමේ දෝෂයක් කියලා මම කියනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද භාවනාවේ පළවෙනි දින ආශාස ප්‍රසවාස හොඳින් නිරීක්ෂණය කිරීමට නොහැකි විය. බොහෝ විට දන හිසා පාදකේ වේදනාව නිසාත් නිදිමත නිසාත් එසේ කිරීමට නොහැකි විය. වැඩ අධික වූ වූ නිසා මහන්සියෙන් පැමිණීම නිසා මෙසේ නිසංසල වී සිටින විට පළමු මොහොතේ මේ සිදුවිය හැකිද? නිදිමතෙන් මිදී අවදිව සිටීමට බොහෝ ප්‍රයත්නයක් දැරීමට සිදුවීමෙන් ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි හිත යොමු කිරීමට නොහැකි විය. පරයන්කේදී ශාරීරික වේදනා බොහෝ තිබුණි. එය නිරීක්ෂණය කෙරෙමි. වේදනාවල් අඩු වුණේ නැත. එක් දන හිසක් සහ කකුල් පතුලේ වේදනාව දැනේ. මේ වේදනා නිරීක්ෂණය කරමින් නිශ්චලව සිටීමට වෙහෙස දැරුවෙමි. අවදිව සිටීමට වෙහෙස උනේමි. සක්මන් භාවනාව මට උදේ පාන්දර 4:15 වේ සිට 5:15 දක්වා හොඳටම කෙරුවෙමි. හිත විසිරී යන විට මම වහාම දැනගෙන විසිරී යනවා කියා සිතා නැවත පියවර කෙරේ සිත යොමු කළෙමි. අද ජීවිතයේ පළමු හරට සක්මන් භාවනාවේදී හැරෙන පැත්ත ගැන සිත යොමුයිනි. එක් කොනකදී දකුණු පැත්තෙනුත් අනුත් කොනේදී වම් පැත්තෙනුත් හැරෙන බවත් මෙනෙහි කෙලෙමි. අනික් කොනේදී වමට හැරෙන බවත් මෙනෙහි කෙලෙමි. මෙය ගැන මගේ හිතේ සතුටක් දැනිනි. සමාධිය හොඳ බව දැනිනි. ප්‍රශ්නයක් පන්සල් ගොඩනැගිල්ලේ නිසල බව මා මහා කුසලයක් කියා වරු දැක්කෙමි. මෙය විස්තර කරනු ස්වාමීනි. නිසල වුවත් සිතේ නොඑක් භයානක දේ මතුවිය හැක. පින් සිතවිලිම නොවේ එවිට නිසල වුවත් කුසලයක්ද. අන්තිම වාක්‍ය හතර නැවත කියවන්න. ප්‍රශ්නයක් පන්සල් ගොඩ නැගිල්ලේ නිසල බව මහා කුසලයක් විදින් බ්‍රැකට්ස් තියෙන්නේ කියා පුවරු දැක්කෙමි මෙය විස්තර කරනු ස්වාමීනි එහෙම කොයි නම් වෙන කොහරි දැකපෙකක් නිසලව සිතේ නොයෙක් භයානක දේ මතුවිය හැක. පින් සිතුවිලිම නොවේ. එවිට නිසලවත් කුසලයක්ද ක්‍රිස්තියානි. නෑ මේ ඔය කියලා තියෙන්නේ එහෙම බෝඩ් එකක් දැක්කයි කියලා ඒ බෝඩ් එකක් මේ නෑ. පන්සල් බීම කියන එකක් නෑ නෙමේ. ඒක නිසා අර කියගෙන ගිය කතාවට වැඩිය මේ අහන ප්‍රශ්නේදී සම්පූර්ණ වෙනස් තැනකට අවධානය යොමු වෙනවා. ඒ කියන්නේ මෙතන කොහෙද නෝටිස් එකක් ගහලා තියෙනවා. නෝටිස් බෝඩ් එක පිළිබඳව පරිකල්පන ඇවිල්ලා තියෙන්නේ. නමුත් පන්සල් භූමියේ නිසල් මොකක්ද තියෙන පන්සල් භූමියේ නිසල බව මහා කුසලයක්. එහෙම කියලා කවුරු හරි දැකලා තියෙනවද මේ පන්සල් පන්සල් භූමියේ මේකට පන්සලක් කියලා අපහාස කරන්නත් එපා. මම ඒකට හරීම අකමැතියි. ඈ අන්තිමට ලියනකොට ඒක වැරද්දක් වෙන ස්වාමීන් වහන්සේ සමාවේස. ඒක නොවුනනම් රචනය හොඳයි. ඒක නොවුනනම් මේටි කරදර දෙන්නක නියුර කරදර තියෙනවා තක්මන් රෝහල අර ගිහිල්ලා තියෙනවා. පන්සල් බොබේ නිසරකම රැකීම කුසලයක් කියලා ලියලා තියෙන කවුද ලියලා තියෙන්නේ? එහෙම තියනද කොහෙද? නෑ ස්වාමීන් වහන්සේ මගේ අතින් උන වැරද්දක් ඒක හරියට ලියලා නැහැ. නෑ නෑ මං කියන්නේ ලිව්වට ඒ වාක්‍ය ඊටපස්සේ වාක්‍ය හතරෙම විවේචනය වෙන්නේ. නිසල වුණත් පව් හිතවිලි එන්න පුළුවන් නම් කියලා. මේ කැප්ෂන් එක කොහෙන් ආව එකද? පන්සල් භූමියේ නිසල වීම මහා කුසලයේ කියන එක හිතට ආපු එකක්ද බෝඩ් එකක්ද මොකක්ද ඒ බෝඩ් එක ස්වාමීන් වහන්සේ කොහෙද තියෙන්නේ මුළු තැන්ගේ ළඟ කන්න එතන ඒ පළහැ සක්මන් මළුවේ එතන තියෙනවා මොකද්ද කියලා කියන්නේ නිශ්ශබ්දතාවය රැකීම ඔව් නිශ්ශබ්දතාවය රැකීම ඒ මගේත් වැරදීමක් එක වැරදියට ලියවිලා තියෙනවා පන්සල් භූමිය කියන එකටත් මම නඩුවක් දාන්න මම මේක පුදුම අමාරුකෙන් බේරගෙන ඉන්නේ පන්සලක් කරන මොකක් කො නොකරගෙන ඊට පස්සේ හැයෙන බැනුම් ගන්නවා මොකද මම ඒ කියන්නේ ඒක නැති කරගන්න අවුරුදු 47ක් ෆයිට් කරපු තැනක් මේ. මේක පන්තලක් වෙන්න බෑ. මේකට කියන්නේ කැලෑ පන්තල් කියලා. දැන් හැම අරණ්‍යයක්ම කැලෑ පන්තලයක් වෙලා ඉවරයි. අපි බලනවා මේක පුළුවන් තරම් භාවනා මධ්‍යස්ථාන ස්වරූපයට ගන්න. ඉතින් ඒක නිසා මේවා අපි හදාගමු. එතකොට ඔය ප්‍රශ්න සාකච්ඡා කරන්න තු අපි ගියාම හරිනේ. කියන්න දෙයක් නැහැ. අවසරයි ගෞරවනීය සාමීන් වහන්සේ මා දැනට මූල කර්මස්ථානය වූ ආනාපාන සතියෙහි යෙදෙමි. එය දැනට ඉහළට පහළට ගලා යන බවක් දැනේ. ස්වාමින් වහන්ස අප දැනට රෝගාබාධ වලින් පෙළෙනෙහින් මරණය කොයි මොහොතේ හෝ එන බව දනිමි. ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති මරණ මොහොතේ සිහියේ සිහියක් තිබුණොත් මරණයේ වේදනාව අනිත්‍ය වශයෙන් බලනවද ආනාපාන සතිය අනිත්‍ය වශයෙන් බලනවද නැත්නම් අවසන් මොහොතේ සිත පවත්වන්නට සුදුසු ආකාරයක් කරුණාකර පහදා දෙන මෙන් ඔබ වහන්සේට ඔබ වහන්සේගෙන් ඉල්ලමි නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ඒක ඒකට අපි යන්න ඉස්සර දැන් මේ පණ තියෙන වෙලාවේ අවධානය යොමු කරත්තර දන්න කෙනෙකුට මට කියලා දෙන්න පුළුවන් අරක. බුද්ධඥාන්ති ක්‍රමයේ ඉච්චරයි. මේ හොඳට හයියත්ති තියෙන වෙලාවේදී කොහොමද හිත පවත්න්නේ? ඒකෙන් තමයි මරණ ගණන් නිසා ඒ කෙනා කැමතිද මරණය ඉන්නේ ඉස්සරලා. කරදරයක් නැතුව ඉන්න වෙලාවේදී හිත පැවැත්විය යුත්තේ නැත්නම් හිත වඩාත්ම කාර්යක්ෂම පිංබීම මොකද්ද කියලා දන්නවද? ඒ ප්‍රශ්න ලිපිකන ඉදිරිපත් වෙන කැමැති නම් සාකච්ඡා කරනවා. ඒක ඒක මෙහෙමනම් මරණය මෙහෙමයි. මේ පුළුවන් වෙලාවේ නැතුව මරණ වෙලාව කොහොමඩක්වත් අපිට සැලසුම් කරන්න බෑ. නිසා මේ වෙලාවේ මේ අඩු ගන්න මේ පරියන්ගේ තුල මේ වැඩමුළුවේ ඉන්න වෙලාවේදී කොතන සතිය පවත්වන්න ඕනද කියලා දන්නවා අපි වැඩමුළුව සාර්ථකයි. ඒක දන්නේ නැති කෙනෙකුට නම් ඉතින් අර ඔයගේ ප්‍රශ්නට උත්තර දෙන්න බෑ මේකට සාපේක්ෂව තමයි උත්තර දෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්න වැදගත් කියලා හිතෙනවා නම් මේක ඉදිරිපත් නැත්නම් නැවත ලියන්න මම මේ මරණය දන්නවා. ඒ වගේම ළඟ ළඟවෙමින් ඉන්නේ ලෙඩවලට මරණයට දැන් මේ මරණසන්න කරදර නැති ලෙඩ නැති වෙලාවෙදී මං අරමුණ පවත්න්නේ මෙතනයි. ආන එක දන්නවනම් ඊට සාපේක්ෂව මේකට උත්තර දෙන්න පුළුවන්. අවසරයි ගෞරවනීය සාමීන් වහන්ස ආනාපාන සති භාවනාව ආරම්භ කර මිනිත්තු 1කින් පමණ සිතුවිලි නොඑක් දිහාවට ගමන් කරයි. නැවතත් හුස්ම ගැනීම හා පිට කිරීමට ඒ මොහොතේම සිත යොමු කළත් ඒ සිතවිල්ල පවතින්නේද මිනිත්තු එකක් වැනි කාලයකි. සක්මන් භාවනාව මිනිත්තු 10ත් 15ත් පමණ එක අරමුණක කළ හැක. ආනාපාන සති භාවනාව දියුණු කළ හැකි වන උපදෙස් ලබා දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය ඒ කරාන වේලාවේදී හරි කියලා ආනාපාන මූල දෙනමයි කියන එකේ විනාඩිය තුල ආස්වාද ප්‍රසාදක වෙන් කළ බලන්න පුළුවන් මොනවද වැටෙන්නේ කියලා විස්තර දීපු ගමන් ඒ විනාඩිය දෙක වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඒ වෙලාවේදී දකින්න දේ මතු කිරීමෙන් අගේ කිරීමෙන් තමයි ඉන්න වෙලාව වැඩි කරන්න පුළුවන්. නමුත් මේක විස්තර කරන්න උත්සාහ කරලා නැහැ. ඒක පැහැදිලිවම කමඨාන් උපදේශ පත්‍රිකාවේ තියෙනවා. Taman දකින්න අරමුණ මූණ දින්න වෙලාවේ මුදුපත් වෙච්ච වෙලාවේ පේන තොරතුරු ටික පුළුවන් තරම් මේ කර්මස්ථාන වார்த்தාවට දාන්නේ කියලා. ඒව මොනවාක්වත් ඉස්සෙල්ලා ප්‍රශ්නේවත් මේකවත් මොකුත් නැහැ. නමුත් දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න හිතනවා. මොකද කිට්ටු කරලා තියෙනවා. ඒ නිසා විනාඩියක ආන පිම්බි මැකේ ආනපනි ඉන්නවයි කියලා තියෙනවා. අන්නේ විනාඩි තුල පේන දේ, අත්දකින්න දේ, අත්විඳින දේ දාපු ගමන් ඒක තමයි කමටහන් සුද්ධ කරන වාතාවරයේ තියෙන්නේ. Tamanට පැහැදිලි තුනක් පැහැදිලි ප්‍රගතියක් දක ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අවසරයි ගරුතර ස්වාමින් වහන්සේ එක සක්මන් භාවනාව කරන විට පියවර හතරක් පහක් යන විට සිත වෙනත් අරමුණකට යොමු වේ. මේ සඳහා කළ යුත්තේ කුමක්ද? දෙක ආනාපාන සති භාවනාව කරන විටද මොහොතින් මොහොත සිත වෙනත් අරමුණු කරා ගමන් කරයි. සිතම එක සිත එකම අරමුණකට ගැනීමට කුමක් කළ යුතුද? අර පේන සක්මන් පියවර හතරදී පේන දේ ලියන්න. ආනාපානේ කලාතුරකින් හෝ හිත ගිය වෙලාවේදී ආනාපානේ පේන දේ ලියන්න ලියන්න පිට යන එක නතර වෙනවා. මේ මේ අන්තිපරලිය ප්‍රශ්න උගා මේ පෙට්ටියට නොදා යුතු ප්‍රශ්න. ඒක මං ඉල්ලා හිටනවා වැඩමුළු සංවිධානයෙන් ඒකල ගෙන්නලා කියලා දෙන්න. මේ මේවා ලියනකොට අත්දැකීම මුදුන්පත් වෙච්ච තැනින් ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ආයෙසට මූලික උපදේශ ටික අහන්න. එහෙම නැත්නම් පිටගිය දේවල් ගැන කනපින්දා. ඒක මේ මං මේ මං කතා කරන මම බොහොම කෙටියෙන් කෙටියෙන් යන්නේ. ඒකට ඒකේ නාගේ අයිතිවාසිකම සම්පූර්ණ වෙන නිසා කට්ටිය කැඳවලා කියන්නේ භාවනා කර්මස්ථානයේ මුදුන්පත් විදලයි කර්මස්ථානයේ විතර ලියමන විතරමයි අපිට තියෙන එකම ගැලවුම් මාර්ගය. කිසිම කෙනෙකුට එහෙම කර්මස්ථානයේ හිත දිගට හිටින්නේ නැහැ. හිටින ටිකේ විතර කියමන හරහා ඒක උලුප්ප දක්වන එක තමයි කරන්නේ. ඒක උලුප්පනකොට අනිත් ඒවා නිකම්ම නතර වෙනවා. ඒ නිසා පොඩ්ඩක් වෙලාව ගන්න. අවසරයි ගෞරවනීය සාමින් මහන්ස ආනාපාන සති භාවනාව කරන විට හුස්ම රැල්ල කොහෙත්ම නොදැනී ගිය විට මාගේ ශරීරයේ ඉස්සරහට හෝ පැත්තකට නැමෙන්න ගන්නවා. මට නිින්ද ගොස් නැත. හොඳ සිහියෙන් සිටියේද මෙය නවතාගත නොහැක. මේ සෑම විටම සිදුවන්නේද නැත. මෙය සිදුවීම නවතාගත හැකිද? කරුණාවෙන් පහදා දෙන මෙන් ඊතා යටහත්ව ඉල්ලා සිටිමි. මේ කරදරයක් කරගන්න එපා. නමුත් Tamanට පුළුවන් ද කියලා බලන්න දැනෙන ආනාපානේ නොදැනලාද මේ කටයුතු කරන්නේ? ඒක මේ වාක්‍යයේ නෑ. පටන් ගන්නකොට ආනාපාන නැති කතාවක් නෙවෙයි මට පිටෙන්නේ කියන්නේ තිබිලා නතර වෙනවා. එතකොට දැනගන්න ආනාපානේ සංසිඳනවා කියලා කියන්නේ මේ හිතේ කය වැක්කිරෙන පටන් ගන්නවා. අන්නේ සූදානම් මනසේ යන්න දැන් තමයි යන්නේ මේ ඇඟ වැක්කිරෙන්නයි. ආන්න එක දැනගන්න ගියාට පස්සේ දැනුණත් කලබල වෙන්න එපා. එතකොට ඕක පිළිබඳව සම්පූර්ණ අලුත් වීමක් වෙනවා. එනිසා මේකට තියෙන එක උත්තරයයි මේක නැති කරන්න උත්සාහ කරන්න එපා. මේකට ලෑස්තිලා යන්න දැනගන්නාසුලෝ යන්න. එතකොට ඒකට උත්තරය හම්බ වෙනවා. අවසරයි ගරුතර ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවේ යෙදෙන විට ටික වේලාවක් කිසිකින් කිසිවක් නොදැනීම යයි. ඒ යහපත් ප්‍රතිඵලයක්ද පහදා දෙන්න. පින් සිදු වේවා. ඒ තමන්ට ආනාපාන දැනෙන අරමුණ දැනෙන වේලාවද අසහනෙ අඩු. එහෙම නැත්නම් අරමුණ නැති යමක් නොදැනෙන වේලාවද අසහනෙ අඩු කියන ප්‍රශ්නට උත්තර දෙන්න කැමතිද? එළියපෙ එකන. එතකොට එයාට අත්පනා පිට අත් පිට උත්තරයක් හම්බ වෙනවා. ඒක මම දන්නේ නැහැ. අරමුණ එහෙම තුනී වෙනකොටද අසහනෙ අඩු ආතතිය අඩු නැත්නම් අරමුණ වැඩි වෙනකොටද ආතතිය අඩු අසහනෙ අඩු කියන එක අනුව තමයි විනිශ්චය කරන්න වෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව කරන අවස්ථාවේ මුල් විනාඩි 30 තුල ශරීරයේ ඊටම තද භාවයක් දැනුණු අතර අවසාන විනාඩි කිහිපය වන විට එහි සැහැල්ලු බවක් දැනුනි. උත්තරයක් අහලා නැහැ. එච්චර ඒ විදිහට වෙනස් වීමට ඉඩ තියාගෙන යන්න. සැහැල්ලුකමත් පිළිගන්න සැහැල්ලු බව ඉඳලා වෙනස් වෙන තද බවත් පිළිගන්න. මේ වෙනස තමයි අපිට සාංශුද්ධෙන් දැක් ගන්න ඕනේ. ඒ නිසා දිගට කරගෙන යන්න. අවසරයි අන්තිම ප්‍රශ්නය. ගෞරවනීය සාමින් වහන්සේ සතිය හා සමාධිය අතර ඇති වෙනස පැහැදිලි කර දෙන මෙන් ඊතා කාරුණිකව ඉල්ලා සිටිමි. දෙක බුදුහිමියන් දේශනා කරන ආකාරයට අවමේ දින 7ක් සහ උපරිමේ අවුරුදු 7ක් ඇතුළත සතිපට්ඨානයේ වැඩිමෙන් ප්‍රතිඵල ලබාගත හැක. මේ සඳහා අපි හැම දිනකම භාවනාව වැඩි යුතුයද? එනම් ශුන්‍යාගාරයක්, රුක මූලයක්, ආරණ්‍යයෙන් ආරණ්‍ය පරිබාහිරව දිනකට පැය භාගය එකමාර දිනකට පැය එකමාරක කාල සීමාවක් භාවනා කිරීම සෑහේද? වැඩසටහනේ පළමු දින බැවින් භාවනා අත්දැකීම් වලට පරිබාහිර ප්‍රශ්න ඇසීම ගැන සමාවන්න ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම උතුම් වූ නිර්වාණ සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා. ඒ අර දෙවෙනි ප්‍රශ්නය කෙලිම මම බාර දෙනවා වැඩමුළු සංවිධානයේට පැහැදිලි කරලා දෙන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. දවසට පැය 22කම ආරක් කෙලෙස් රස කරාම ඇද්ද මදිද කියලා මගෙන් අහන්න. 22කමාරක් මම කෙලස් රැස් කරනවා. මේක තව පොඩ්ඩක් වැඩි කරන්නද අඩු කරන්නද කියලා මගෙන් අහන්න. ඉතින් ඒ නිසා පොඩ්ඩක් පැත්තකට කරලා කියලා දෙන්න. මේ ප්‍රශ්න නිසා දැන් ඉන්නේ අපි එක පැයක් ඉල්ල බෑ එකමාරයි. ඉතින් ඔක්කොටම එපා වෙච්ච වෙලාවක මේ ප්‍රශ්න අහන මනුස්සයා එපා වෙනවා. <laughs> අහන්න දැන් ඒක වැඩමුළු සංවිධානයේ දුර්ලභකම්. පළවෙනි දවසේ ඇත්තට මේකට අනුකම්පා කරන්න පළවෙනි වැඩමුළු දෙකේ මේක තිබ්බා මං කිසි වෙලාවට ඒක ගණන් ගත්තේ නැහැ මොකද හරි අමාරුයි ඔච්චර මේ විවිධ පැති වලින් එන පිරිසක් හරියටම ට්‍රක් එකට දාගන්න දෙවෙනි දවසෙත් අපි ඉවසමු තුන්වෙනි දවසෙත් ඉවසමු අද මේ ප්‍රශ්න සිලෙක්ට් කළා නැහැ නැහැ සිලෙක්ට් වුණා නම් අන්තිම නාව ප්‍රශ්න තුන හතරෙම තියෙන්නේ මේ වැඩමුළුවට අදාළ ප්‍රශ්න නෙවෙයි දැන් අන්තිම ප්‍රශ්න කියලා තියෙන්නේ දවස් හතෙන් නිවන් දකින්න පුළුවන්ද අවුරුදු හතෙන් පුළුවන්ද ඒ හතම අරන්නේ ඉන්න ඕනේද ඒ හතේම පැය 24ම කරන්න ඕනද කියලා ඒක ඕන කෙනෙකුට කියලා දෙන්න පුළුවන් නේද? ඒ වගේම පළවෙනි එක මොකක්ද ඒකේ තිබුණේ? මට ඒකත් ඒ වගේ එකක්. අන්තිමට අපගේ ප්‍රශ්න තුනක් තියෙනවා පළවෙනි එක. වැඩසටහනේ පළමු දින බැවින් නෑ නෑ නෑ පළවෙනි ප්‍රශ්නේ. සතිය හා සමාධිය අතර ඇති වෙනස පැහැදිලි කර දෙන වෙන ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. මේ ප්‍රශ්න අපි ගන්නෑ මේ කමඨාන් සුද්ධ කිරීම. ඒක අනන්තවත් කියවිලක් තියෙනවා. ලියවිලක් තියෙනවා. අනිතික මේ පැයක් එකහමාරක් ඉඳලා අන්තිමට වගේ ප්‍රශ්න අහනකොට ඇම්බුල් වෙලා තියෙන ඔක්කොට මේ දැන් නැගිටින කොයිලාද කියලා බලන ඉන්නකොට ඒ මනුස්සයා තවත් අර මැදිවට වැහිරෙන්න ගිල්ලට කිඳුරු දාන පිටුරු දාන මේ කමටහන් සුද්ධ කළා තමන් භාවනා කරනකොට වැටහෙන දේ කියන වෙනුවට අර එකොන මෙකොන ගැටලන්න නරක ප්‍රශ්න නෙවෙයි නමුත් කොහොමඩක්වත් පළවෙනි දවසේ තියා කොයි දවසකවත් අහන්න එපා ප්‍රශ්න මම හැබැයි නමුත් කියනවා මම වැඩමුණු සංවිධානයට ඒක අරගෙන යාට කියලා දෙන්න. මේකම අරගෙන මෙන්න මේකයි අපේ යන පාර මෙන්න මේව විතරයි මේ නඩු ආන මේ සිවිල් නඩු ආන උසාවියක් මේ ස්ත්‍රී දූෂණ නඩු ගේන්න එපා. ඇක්සිඩන්ට් නඩු ගේන්න එපා. නැත්නම් පොලිස් උසාවි නඩු අහන්න එපා. ඒවට වෙනම උසාවි තියෙනවා මේකේ තියෙන සිවිල්. අපරාධ නැත්තම් නඩු දින දාගෙන පෙරක දూరు දාගෙන අවුල් වෙනවනේ. ඉතින් ඒකකොට පෙරක දూరుවට කිව්වහම ඉවරයි ප්‍රශ්න. හොඳයි අපි එහෙනම් අපිට පැය එකමාරක් කාලයක් ගිල තියෙන නිසා අපිට ඉතුරු වෙලා තියෙන පැය එකමාර විනාඩි 45 45 දෙකක් ගන්න මම යෝජනා කරනවා අපි 3යි කාල වෙනකන් දෙකමාරයි 3යි කාල වෙනකන් සක්මන් කරමු 3යි කාලට gediy ගාලා 4 වෙනකන් පරියන්කයකට යන්න ඒ මගේ මේ ප්‍රකාශනේ පැහැදිලිද කාට එනිසා අපි පැය එකමාරක් වාඩිලා හිටපු නිසා විනාඩි 45ක් සක්මන් කරලා 3යි කාලට gediy ගාවේ 3යි කාලට ගහද්දී අපි විනාඩි 45ක් ඉන්නවා. කැමති නම් පැක් හිටියට කමන්නේ 3යි කාලේ ඉඳලා 4යි කාලේ වෙනකන්. නමුත් අපි 3යි කාලට වාඩි වෙනවා. එහෙනම් සියලු දෙනාටම සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.